ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපේ සුතමේ ඥානයේ බෞසුත භාවයේ තන වැඩිවීමටත් ඒ වගේ මේක අනුග්‍රහයක් වශයෙන් සුත අනුග්‍රහය වීමටත් ප්‍රශ්නයක් වශයෙන් අහනවා කතමේ නව ධම්මා භාවේ තබ්බා කියලා. මේ ශාසනයේ තන වඩා ගත යුතු නැත්නම් වැඩි යුතු ධර්ම නමේ මොකක්ද කියලා. ඒ නමයටම සමස්තයක් වශයෙන් නව පාරිශුද්ධි පධානයන් ඥාන කියලා පොදු නමක් දෙනවා. පධානිය කියලා කියන්නේ දැඩි වැර කියන වගේ අදහසක් නැත්නම් වීරියේ මේ ප්‍රධානියංග වෙනකොට වීරිය කරනවා කියන එක තොරතොර ඉන්න වෙලාවක් නෙමෙයි. තමයි මේ පාර හරි කියලා තෝරගත්තට පස්සේ හරියටම දිශාගත වුණාට පස්සේ ඒක දිගේම කරගෙන යන වැඩකට කියනවා ප්‍රධාන කියලා. අපි ඉස්සල්ලා ඉස්සල්ලා ඉවක් කරනකොට වෙලාවට කුසල ඡන්දේ කියලා කියනවා. කුසල ඡන්දේ කියන්නේ තාම දන්නේ මොකටද ඉල්ල වෙන්නේ කියලා. උනන්දුව තියෙනවා. වීර්යය තියෙනවා. ඡන්දං ජනේති. ඊට පස්සේ වෑයම කියලා තව එකක් තියෙනවා. ඡන්දං ජනේති වායමති. ඊට පස්සේ විරියං ආරම්භති. ඊට පස්සේ Tamanට භාවනා කරගෙන යනට උදාහරණයක් වශයෙන් කොයි කමටහනද වැඩියක්ම සතියට සප්පායට වෙන්නේ කියලා දැනගත්තට පස්සේ ඒකටම වීර්ය ආරම්භ කරනවා. අනිකව හල්ලා දාන්න. අන්න ඒ වගේ කුසල ඡන්දේ ඡන්දං ජනේති කාට වෑයමක් විරියන් ආරම්භ චිත්තම් පග්ගන්හාති පදහති කියනකොට ඒ පදන් වීර්යයට යනකොට තමයි පධානි අංග කියලා කියන්නේ වීර්ය උත්කෘෂ්ඨම අවස්ථාව. ඒකෙදී අර්ග දෝ මේකේ දෝ කියන සැකයක් නැහැ. මේකමයි ඒක තමන්ගෙම අත්දැකීමෙන් දන්නවා. ඒක නිසා මේ විද්‍ය පඳුරට විද්‍යාවට වැදුනේ පඳුරට කතාවක් නෑ දැන් දන්න මෙන්න මේකටයි කරන්න ඕනේ කියලා. අන්න එතකොට යේ එන එල්ලයක් සහිත යේ වීර්ය ප්‍රධානී අංග වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලත් පංච ප්‍රධානී අංග පෙන්න පෙන්න සඳහන් වෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල නෙමෙයි සෝධිපාක්ෂික ධර්ම වඩන්ඩ යෝගාවචරිතුර ප්‍රධානී අංග ටික තියෙන්න ඕනේ. දැන් මෙතන ඒ වගේ පංච ප්‍රධානී අංග කියන ඒ ජනප්‍රිය වචන වෙනුවට නව ප්‍රධානී අංග කියලා නව ආකාරයකට දක්වනවා. ඒවට දෙනවා පාරිශුද්ධ කියලා විශේෂණ පදයක්. නව පාරිශුද්ධි ප්‍රධානංග්‍යානි. භාවනා කරන කෙනෙක් එල්ලයක් ඇතුව දිශාවක් ඇතුව මෙන්න මේකයි මම කරන්න කියලා අන්‍ය විಹಿತ නොවි වඩපිට බලන්නේ නැතුව සැක හැරලා කරගෙන යන වෙලාවේදී මේකේ නවාකාරයක දියුණුවක් ඇති වෙනවා විසුද්ධියක් ඇති වෙනවා එහෙම නැත්නම් පාරිශුද්ධියක් ඇති වෙනවා අන්නේ නව පාරිශුද්ධිය පඩම් අරගන්නේ නවයක් වශයෙන් නව පාරිශුද්ධි පදහානංගියාන කියලා පොදු නමෙන් දීලා ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් සීල විසුද්ධි පදහානංගය කියලා සීලෙන් කෙනෙක් පිරිසුදු වෙන හැටි. ඉතින් ඒක අපි ඊයේ මාත්‍රකාත ලැබුවා. මේකෙදී සම්ප්‍රදාන කූල අපේ අටුවා විස්තරේ තියෙන්නේ චතුපාරිශුද්ධ සීලය කියලා තමයි මෙතෙන් සඳහන් කරන්නේ. එතකොට අපි දාන්නවා කෙනෙක් අපි තුම බෞද්ධ කෙනෙක් බෞද්ධ වෙලා ශාසනයක මෙහෙම සීලයක් තියෙනවා කියලා දැනගත්තාට පස්සේ එයාට සමාදන් වෙන සීලය බොහෝ විට ගිහි සීලයක් වෙන්න පුළුවන්. ඒක නැත්නම් පූර්ණ කාලිනම යෙදිලා ගත කරන එකක් නෙවෙයි. අපි හිතුවොත් ඔයාට සිල් රකින්නයි කියලා. එතකොට ඒ රකින්න සීලය චතිපාඩ සුද්ධි වශයෙන් හතරකට බෙදලා සඳහන් කරන්නේ. හතරකට බෙදලා සඳහන් කරන්නේ පූර්ණ කාලිනම යෙදී ගත කරන භික්ෂු භික්ෂුණී කියන දෙපිරිසට වැඩ. සාමනීර සාමනීරී සික්කමානා කියන අයට වැඩනවා. ඒගොල්ලෝ ඒකටමයි ජීවිතය ගත කරලා තියෙන්නේ. ඒ වාගේම දැන් මේ වගේ වැඩමුළුවකට සම්බන්ධ වෙච්ච යෝගී යෝගිනිනුත් ඒ චතුපාරිශුද්ධ සීලයට වැටෙනවා. ඒගොල්ලෝ තියදොර භික්ෂු කියන නමට තරම් ගලපෙන පිරිසක් මොකද සියල්ල බහා තබලා අපි මේ වැඩමුළුවට මුළු දීලා ගත කරනවා. එතකොට අර සීලය හරියට තනි කන්දට ආපු පැලේ අතු හතරකට බෙහිදලා යන්න වගේ එකක් තමයි මේ චතුපාරිශුද්ධ සීලය කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් මේ උපසම්පදාවට සූදානම් වෙන භික්ෂුවකට එහෙම නැත්නම් භික්ෂුණියකට දත යුතු දෙයක් සීලය පිළිබඳව සවිස්තර කොටසක් එකේ තියෙනවා. ඉතින් ඒකයි අද අපි අර භාවේතබ්බ ධර්ම විදියට පධානියංග විදියට විසුද්ධියක් විදියට අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ. එනිසා නම් වශයෙන් කියනවනම් සීලය හතරකට බෙදලා දක්වනකොට චතු පාරිශුද්ධ සීලය වශයෙන් දක්වනකොට පාතිමොක්ක සංවර සීලය කියලා තමයි පළවෙනිම සඳහන් කරන්නේ භික්ෂුවක් හෝ භික්ෂුණියකට උපසම්පදා වීම සඳහා දත යුතු එහෙම නැත්නම් වගවිකී වගවිය යුතු ශික්ෂාපද රාශියක් තියෙනවා. භික්ෂුවට 227ක් භික්ෂුණියකට 317ක් වශයෙන් ශික්ෂාපද ගොඩක් තියෙනවා. එතකොට ඔය පන්තිල් අටසිල් දසසිල් නෙවෙයි ඒ හරිය යනවා පන්සිල් අටසිල් දසසිල් වගේ යනකොටස ගිහි උපස ගිහි පන්සිල් නිත්‍ය පන්සිල් කියලා කියනවා පොය අටසිල් කියලා කියනවා පොය දවසට අපි ගිහිල්ලා ඒකටම ගත වෙනවා ඊට පස්සේ ගිහි වෙනකන් දසසිල් රකින්න පුළුවන් ඒ වගේම නැත්තම් සාමනීර සාමනීර වෙන්න පුළුවන් ඊට පස්සේ එතන ඉඳලා අපි ඊගාවේ පීවරට යනකොට උපසම්පදාවක් කියලා අපි දැන් සාම්මතයේ සඳහන් කරන උපසම්පදාවට යනකොට ඔය ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තමයි විශේෂණය කරලා දැනගන්න ඕන. ඉතින් ඒක ශික්ෂාපද වශයෙන් 227ක් තියෙනවා. ඉතින් වගේ ප්‍රඥාප්ති අනුප්‍රඥාප්ති අනුපත්ත ප්‍රඥාප්ති වශයෙන් බෙදිලා බෙදිලා බෙදිලා යනකොට ඔකට කෝටිය සංවර සීලය කියලා කියනවා. ඉතින් ඒක නිසා ඒ උපසම්පදාවේදී ලැබෙන ඒ සතර සංවර සීලේ පළවෙනි කොටසට කියන මේ ප්‍රාතිමොක්ෂ සංවර සීලේ නාමයෙන් තමයි මේක හඳුන්වන්නේ. හැබැයි යම් කිසි කෙනෙක් තාම උපසම්පදා වෙලා නැහැ, සාමනීර වෙලා නැහැ, නැත්තම් ගිහිව ඉන්න කෙනෙක් නම් ඒ ශික්ෂාපද සීල ටික මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ කියන නමෙන් වැටෙනවා. ඒ යටතට වැටෙනවා. එහෙම නැත්නම් පංචිල් රකින්න කෙනාගේ ශික්ෂාපද සීලය මේ ප්‍රාතිමෝක්ෂ සංවරය වගේ තමයි. භික්ෂුවකට නම් භික්ෂුණියකට නම් ඒක ප්‍රාතිමෝක්ෂ සංවරය වෙනවා. වෙන කෙනෙකුට ශික්ෂාපද සීලය කියලා කියනවා. ඉතින් ඒ ඉද බික්ක වේ බික්ඛු පාතිමොක්ක සංවර සංගතෝ විහෙතර විහෙරත ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු වයදස්සාවිනෝ කියලා. සර්වචන් වහන්සේ ඒකට භික්ෂුවක් මේ තිල්පද 224ටම වගේ වෙච්ච භික්ෂුවක් දැක්කට පස්සේ ඒ භික්ෂුවට දෙන්නේ අර වගේ සවිස්තර උපදේශ පන්තියක් මේ මහාන ප්‍රාතිමොක්ක සංවර සංගතෝ විහෙරත. ප්‍රාතිමෝක්ෂය ගැන ශික්ෂාපද ඔක්කොම අතින් හික්මිලා වාසය කරන්න ආචාර ගෝචර සම්පන්නෝ. එයාට එතකොට ආචාර සම්පත්තියක් තියෙනවා. එයාට මේ රාජාභරණ ඇඳගත් රජ කෙනෙකුට රාජාංගනේ දුවපැන විදින්න බෑ. මාලහත බැඳපු මනමාලිට මගුල් ගෙදර දුවපැන ඇවිදින්න බෑ. ඒතකොට එයා පෝරුවේ ඉඳගෙන ඉන්න ඕනේ. ඉන්නවනම් ඒ ආචාර සම්පත්තිය පවත් ගන්න ඕනේ. දැන් කන මනමාලලා නටනවා ඒක ඇත්ත කතාව. ඒතකොට අපිත් මාල් හත බඳින්නේ නැහැ. ඒගොල්ලෝ බඳින්නේ මේ වෙන වෙන දේවල් වෙන්න ඇති. නමුත් පරණ ක්‍රමයට කියන්නේ රාජාපන්න ඇඳගත් රජුරෝ කවදාවත් රාජාංගනේ දුවපැන ඇවිදින්නේ නැහැ. මාල් හත බඳගත් මනමාලිත් නෑ ඒකටම ආචාර ගෝචර සම්පන්න. ඒ වගේ තමයි සීල භූෂණ භූසිතෝ භික්ෂුවක් ඒ සීලෙන් භූෂණ ලැබුවාට පස්සේ ආභරණයෙන් සරසුණාට පස්සේ ඒ භික්ෂුවට ආචාර සම්පත්තියක් තියෙනවා. ඒ ආචාර සම්පත්තිය දැනගෙන හැසිරෙන්නයි කියලා බුදුචානන්සේ සඳහන් කරනවා. ඒක ඒ භික්ෂුවගේ තියෙන ආචාර සම්පත්තිය අපි පුළුවන් තරම් උත්සාහ කරනවා කියන්නේ පන්සිල් රකින්න කෙනත්, අටසිල් රකින්න කෙනත්, දසසිල් රකින්න කෙනත් පුළුවන් තරම් සීලයෙන් සංවර වෙනවයි කියලා කියන්නේ, හික් වෙනවයි කියලා කියන්නේ, සීතල වෙනවයි කියලා කියන්නේ, සදාචාර සම්පන්න වෙනවයි කියලා කියන්නේ, මහාත්ම ගති ඇති කරගන්නවයි කියලා කියන්නේ අර භික්ෂුවගේ වගේ ඒ සීලය දැකපු දවසට විශේෂයෙන් ගත කරන්න කියලා. ගෝචර සම්පන්න කියලා කියන්නේ ආචාර සම්පatti වගේම එයා හැම තැනම දුවපැන විදින්න යන්නේ. එයා දන්නවා සිල් රැකෙන තැනක් තියෙනවා. අරණ්‍යයකට ගියොත් ගහක් මුලට ගියොත් ශූන්‍යagaraට ගියොත් සිල් රකින්න පුළුවන්. ඒ වෙනකොට කුලයා කෙරේ ගණයා කෙරේ බැඳෙන තැනට ගියොත් කානිවල් එකට ගියොත් තව ගොඩක් තැන් දක්වලා තියෙනවා සිල්පද රකින්න නැති තැන් අනතුරුදායක තැන් අනිවාර්යෙන් බේරලා කටයුතු කරන්න ඕනේ. මොකද ලෝකයට සිල් රකින්න අපට බෑ. Taman රකින්න සීලයට ගැළපෙන තැනකට ගෝචරය අනුව ජීවත් වෙනවා කියන එක දන්නේ නැත්නම් ඒකේ නා දවල් විසි ඇතිවරෝ දවල් හරනවා කියලා කතාවක් තියෙනවානේ. එයා සිල් නැති ඇත්තොත් එක ගත කරන්න කියලා තමන්ගේ සීලය කොතනද සීමාව දන්නේ. ඒ දුස්සීල පිරිසක් එක්ක ඉඳ ගියාම මේක බොහොම අමාරු ඒ නිසා ගෝචර සම්පත්තිය තියෙනවා. ඉතින් ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බයදස්සාමිනෝ මේ ශික්ෂාපදත් කුඩා අනු කුඩා වශයෙන් ශික්ෂාපද කෙරේ ගෞරවයෙන් කටයුතු කරුවේ නැත්තම් කොතනින් කැඩලා යනවද කියන්න බෑ. ඒක මේ වෙනකොට අද අද අපේ සාසනී ලංකාවේ තියෙන එක ගත්තොත් ඒ උපසම්පදායි කියලා තමයි පිළින කරන භික්ෂුවක් ළඟ තිබිය යුතු ඒ ශික්ෂාපද 227 නොරක මම භික්ෂුවක් වශයෙන් පෙනී හිටිනවයි කියලා කිව්වහම ඒක ලෝකෙම නොමග යවන වැඩක් වෙනවා. ශික්ෂාපද සමාදන් වෙච්ච බවකට පිළින කරනවා මම උපසම්පදායි කියලා නමුත් සිල්පත රකින්නේ නැහැ. එතකොට ඒ භික්ෂුවට කියනවා අලජ්ජී කියලා. ලැජ්ජ නැති කෙනයි කියනවා. කුක් භික්ෂුවක් නම් ආචාර ගෝචර සම්පත්තේ භික්ෂුව නම් තිබීතු ಗುಣ දෙකක් තමයි ලැජ්ජී කුක්කුච්චක. මොනවාරි කරන්න ඉස්සෙල්ලා පස්සට හැරෙනවා. පැනලා කරන්න යන්නේ එයා කියනවා මේ වැඩ මම කරලා නැහැ මම ගුරු ආරම්භ ගුරු ආම්දරගෙන් අහලා කියන්න. එතන අපි අනේ භික්ෂුන් වහන්සේලාගෙන් අහලා කියන අපිටම ගැලපෙන්නේ නැහැ. එතකොට එයා ලැජ්ජී භාවයටපත් වෙනවා. කුක්කුච්චික කියලා කියන්නේ මේ ওই වගේ එනේ නාරදනා පිළිගන්න යන්නේ ලැජ්ජී භාවයටපත් වෙනවයි කියලා කියන ගෙට වෙච්ච කෙල්ලෙක් වාගේ. මේ ආබර්ණලා සැලසුම් අනමාලියක් වාගේ පස්සට එනවා මිසක්කා. ඒ වැඩ කරන්නේ. අන්නේ ලැජ්ජී කුක්කුච්චක නැති අලජ්ජී භික්ෂුන් වහන්සේලා නිසා තමයි ඒ ධර්ම සංගායනා කරන්නේ. අලජ්ජී වජ්ජ පුත්‍රක භික්ෂුන් වහන්සේලා නිසා ඒ ධර්ම සංගායනාව පෙළඹිච්ච බව පේන තියෙනවා. ඉතින් අද මේ පවතින සංඝයා මෙහෙම නැත්තම් උපසම්පදා වශයෙන් පිනිනින්න ඇත්තා. ඇත්තෝ ඒ ලජ්ජී කුක්කොච්චක සාරිපුත්ත මොග්ගල්ලාන න්‍යායානුගත වෙවිලා තිනවද? නැත්තම් අලජ්ජී වජ්ජ පුත්‍රක න්‍යායානුගත වෙවිලා තිනවද කියන එක හොයන්නම. ඉතින් ඒක මහායාන බුද්ධ ආගමේ ඡාතේරවාද බුද්ධ ආගමේ ගත්තාම අපි කියනවා නෑ අපේ එක නම් හරිම පිරිසුදුයි කියලා. මහායානික කලවම් වෙලයි කියලා. නමුත් මේ පිරිසිදුයි කියලා ගන්න එකෙත් නිකාය රාශියක් තියෙනවා ලංකාවේ. බුරුමෙත් තියෙනවා. තායිලන්තෙත් තියෙනවා. ඒසොට මේ භික්ෂුන් වහන්සේලා අතර මේ කුඩා අනු කුඩා ශික්ෂාපද පිළිබඳව ඒ තියෙන විෂමතාවයේ සාමාන්‍ය ගියන්ට අදාළත් නැහැ කියෝ දන්නෙත් නැහැ. නමුත් ඒ භික්ෂුවක් ශාසනයක් වශයෙන් පෙනී හිටලා භික්ෂුවක් වශයෙන් පෙනී හිටලා ඒ කරන කාරණා වගේම භික්ෂුවගේ භාවනාව ගත්තොත් ඒ භික්ෂුවගේ කුඩා අනුකුඩා ශික්ෂා පිළිබඳව හැකියාවක් තියෙනවනම් ඉතින් ඉන්හිහාට භාවනා කරලා වැඩක් නැත්තේ. ඒකට කියනවා මේ හේනක් වවන ගොවියා එළවලු කොටුවක් කුඹරක් පැද වවන ගොවියා මොන තරම් වටිනා දෙමෝ බීජගෙනක් දාලා පෝරගෙනක් දාලා පැල හැටි ටික වවාගත්තට වැඩක් නැහැ වටේ වැට නැත්තම් හරක් කනවා. පලිබෝධවලට ලක් වෙනවා. ඒක නිසා ඒක වටේ වැට ගහන එක දඬු වැට කියලා අපි කියන්නේ. දඬු වැට නැතුව එළවලු වවනවා කියන එක කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන විස්තර කරන්න බලාපොරොත්තු වෙනා වූයේ ප්‍රධානියම් කරකෙන්න නම් මේ සීලය පිළිබඳ අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවිනෝ අනුකුඩා ශික්ෂාපද පිළිබඳව භික්ෂුව සැලකිලිමත් වෙනවා ඉතින් එතකොට අද වෙනකොට තියෙන ශාසනය දිහා බලනකොට භික්ෂුවක් සිල් ලකිනවා භික්ෂුවක් භාවනා කරනවා ගිහියෙක් සිල් ලකිනවා ගිහියෙක් භාවනා කරනවා කියලා ගත්තොත් මහසීසයඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා භික්ෂුවකට භාවනාවේදී දුෂ්කරතා වැඩි අවාසි වැඩි ගිහියෙකුට වැඩි මොකද ගිහියර තියෙන ශික්ෂාවද 5යි නැත්නම් 8යි නැත්නම් 10යි ඒක රැක ගන්න එකයි තියෙන්නේ දැන් භික්ෂුව මේක දුන්න බලියට බදාගෙන කොහෙද මේකේ සීමාවල් මරියාදාවල් කුඩාණු කුඩා ශික්ෂාපද දන්නේ නැතුව භාවනා කරන්න ගිහිල්ලවල වුණ සද්දයක් ඇහෙනවා වේදනාවක් දැනෙනවා හිතවිල්ලක් එනවා හිත පිට යනකොට අර භික්ෂුවර සුවිශේෂ මේ අපහසුවකටපත් වෙනවා මගේ සිල්පද කැඩලා නිසාද දන්නේ හිත විසිරෙන්නේ මට නිතරම බාධා එන්නේ සිල්පද නිසාද කියලා අර අනුකුඩා ශික්ෂාපද නොදැනුවත්කම නිසා භාවනාවේ පෙරමග ලකුණු වැරදෙන තැන ඊට වැඩි. ගියෙකුට එහෙම එන්න තියෙනේ අඩුයි ගිහියා දන්නවා Tamanට තියෙන ශික්ෂාව 8යි නම් ඊයට බැලුවා නම් ඉවරයි. ඒක නිසා ඒ මහසීසාඩු ස්වාමීන් වහන්සේගේ පොතේ ගිහි පැවිදි ශික්ෂා සීලය කියන පරිච්ඡේදයේදී පැවිද්දත් එක්ක එහෙම නැත්නම් ගිහිගේ අතහැරීමත් එක්ක භාවනා අමාරු වෙන හැටි. භාවනාවට සුදුසුකම් නෙවෙයි නැලපෙන්නේ නුසුදුසුකම් ටිකක් ලැබෙන බවට විශාල විස්තරයක් තියෙනවා. ඒක නිකන් හරියට නිකන් බැලුව බැලුවනේ පැවිදි වෙනවට වැඩිය හොඳයි ගිහි විතර භාවනා කරන්න කියනවා. එහෙම නැත්නම් පැවිදි වුණොත් භාවනා අමාරුයි කියනවා. ඒක කියලා මහසිසාරෝ සාංශ කියන කවදාවත් මම මේ මේ පැවිද්දට දුෂ්ක මේ මොකද්ද මන්දොත්හයි කරන්න කියන එක නෙමෙයි තියෙන්නේ මේ පැවිද්දක් කරනවා නම් ඒකේ සීමාවල් මරියාදාවල් එහෙම නැත්නම් අනු අනු කුඩා අනු කුඩා ශික්ෂාපද දන්නේ නැතුව මේ ශේත්‍රය හැසිරෙන්න එපා. එහෙම නැත්නම් කියනවනම් අපි මේ පොඩි බැටරියක් කරන කරන්ට් එකේ සෙල්ලම් කරුවට මේ 230 කරන්ට් එකත් එක සෙල්ලම් කරන්න යන්න එපා. 440ත් එක්ක යන්නත් එපා. 11000 ඊට අමාරුයි 33000 ඊට අමාරුයි 66000 ඊට අමාරුයි 123000 ඊට අමාරුයි එnde එnde එnde එnde ටෙන්ෂන් එක නගිනවා හැබැයි 122000 වැඩ ගන්න පුළුවන් මෙන්න මෙච්චර කරන්ට් එකක් මේ අත ලං කරොත් වදින බව දැනගෙන වැඩ ගන්න පුළුවන් ඒක වැඩ ගන්නවා ඒ නිසා අපි ඉදිරියට යනකොට ශික්ෂාවල් පිළිබඳව ශික්ෂාවද නැතුව බෑ අශික්ෂිතව මේ ඉදිරි වැඩ භාවනා කරන්න බෑ ඒ ශික්ෂාපදේ මට මෙච්චරක් මට දරන්න පුළුවන් කියන එක කවුද විනිශ්චය කරන්නේ? මහසිසඩෝ සාංශ ප්‍රශ්න කරනවා ඒ පොතේ භාවනා කරන්න මෙන්න මෙච්චර ශික්ෂා ශික්ෂාපද වෙන්න ඕනේ කියලා කියනවා. නමුත් කිසිම තැනක සරුවච්චන් ආංශේ මෙච්චරක් කියලා පෙන්නලා නැහැ. පංචිල් තිබුණොත් ඇද්ද? අටසිල් තිබුණොත් ඇද්ද? දසසිල්ද? ඒක සාමනීරද සාමනීරිද සික්කමානාවද භික්ෂුවද භික්ෂුණීද දුතාංගද කියලා පෙන්නලා නැහැ. දෙක ශික්ෂාපදයක් සමාදන් වෙලා තප්පර කීයක් ඉන්න ඕනද භාවනා කරන්න කියලා කියලත් නැහැ. ශික්ෂාපදයක් සමාදන් වෙලා චිත්තක්ෂණ කීයක් ඉන්න ඕනද ඒක මෝරන්න ඊට පස්සේ තමයි භාවනා කරන්න කියලා කියලත් නැහැ. ඉතින් ඒක නිසා කෙනෙක් මේ භාවනාවට යන කෙනෙක් මේක පිළිබඳව කොච්චර උනන්දුවක සූක්ෂම දැනීමක් තියෙන්න ඕනද කියන එක නිසා මේ ශික්ෂාපද සමාදානයේ සහ ශික්ෂාපද සුරැකීම කියනවා ශ්‍රද්ධාවෙන්ම කළ යුත්තක් කියලා. Taman ඒක අදාහ ගන්න ඕනේ මේ කවුරුත් කිව්ව පළියට තිබුණ පළියට නිකන් දුන්න පළියට ශික්ෂාපද රකින්න එක හෝ අරගෙන ශික්ෂාපද පිළිබඳ වග වෙන්නේ නැතුව සීමාව දන්නේ නැතුව කටයුතු කිරීම හෝ ඒකෙන් මේ හිතක විසුද්ධියක් නෙවෙයි ඇති වෙන්නේ හිත අන්‍ය වීත භාවයටපත් වෙනවා වික්ෂිප්ත භාවයටපත් වෙනවා ඉතින් ඒක නිසා අපි කිව්වොත් ඔපරේෂන් එකක් කරන්න ගත්තාට පස්සේ ඒ ඔපරේෂන් එක මේ ප්‍රමාණය හැටියට ඔපරේෂන් එකේ තියෙන මොකද්ද මේ ගැඹුර හැටියට මොන විදිහේ තියටර් එක දෙක කරන්න ඕන කියන එක ඒ ඔපරේෂන් ශාස්ත්‍රයේ තියෙන එකක්. අපිට සාමාන්‍ය තුවාලයක් තියෙනවනම් කුස්සිය හිටිය කියලා ප්‍රශ්නයක් නැහැ. මේ ඇල්කොහොල් ටිකක් ගාලා ওই මොන ටිකක් ගාලා ප්ලාස්ටර් කැලක් දානවා. ඒ ක්ලිනික් එක කරන්න පුළුවන් සාමාන්‍ය තුවාලයක් එලිමහනේ. නමුත් ඇඟ කපලා කරන්න තියෙන එකකට අපිගේ මේ ලෝකල් ඇනස්තීසියා දාලා එක පැත්තක් කරන එකට සාමාන්‍ය තීරයක් තියෙන්න ඕනේ නැත්නම් ඒ ඒ ශිල්පේ දන්න එක නෑ යන්නේ. ඊට පස්සේ හෘද වස්තු විවෘත කරලා කරන එක. මොලේ කට්ට ගලවලා ගන්න එක. සමහරට ලංකාවේ කරන්නේ නැත්තේ. ඒකට තියටර් එක නෑ. ඉතින් ඒ වගේ දෙයක් හදිස්සිය කියලා ඔළුව පළල මේ කුස්තිය ඇතුලේ ඉඳලා ඔපරේෂන් එක පටන් ගත්තොත් මොකද වෙන්නේ? හදිස්සිය ඕක කර කර ඉන්න බෑ. ඉක්මනට මේක කරගන්න ඕන කියලා පොල් ගෙඩිය බලලා කැත්ත ගෙනල්ලා දෝංගල දෙකට පල්ලා පොල් කරන්න හදන මේ හදිස්සියට අනුකම්පාවට කැක්කුමට කරන්න බෑ. ඊට වෙන්න වැඩි හොඳයි ඔය ලෙඩෙන් මැරණ එක. අන්න ඒ වගේ ඒ සීලයට අවශ්‍ය ගෝචර සම්පත්තිය අපි කොයි වගේ තැනකට ගියොත් අපිට මේ සිල් රකින්න පුළුවන් කියන එක මොනම විදියකින්වත් සීමාවල් හොයන්න බෑ. අපි ගොඩාක් ආතාවට සිල්පද ගොඩක් දාගන්න. දාගත්තට ඒ ගෝචර භූමිය නෑ. එහෙම නැත්නම් අපිට පුළුවන් ශික්ෂාපදවත් රකින්න නැතුව රැහැට කන්න නැතුව ඉන්න බෑ කියලා භාවනාවට යනවා. ඉතින් එක්කෙනෙකුට ඒක ඇත්ත වෙන්න පුළුවන්, තව කෙනෙකුට ඇත්ත නෑ. අපි ඒක කරන්න පුළුවන් උපරිම ශික්ෂාපද මට්ටමට යන්න ඕනේ. ඒක කරදරයක් කරගන්නත් තරකයි. ඉතින් ඒක නිසා මේක පසුකාලීන අටුවාචාරින් වහන්සේලා මේ ශික්ෂා සංවරය ප්‍රාතිමොක්ෂ සංවරයේ ශ්‍රද්ධාවට බාර දීලා තියෙනවා. ඒ නිසා කෙනෙකුට තව කෙනෙකුට පටවන්න බෑ. උඹ මෙච්චර ශික්ෂාවද සමාදන් වෙන්න ඕනේ මේ වැඩේ කරන්න ඕනේ කියලා කියන්න බෑ. දවසින් දවස දවසින් දවස ටික ටික ටික ටික කර කර ඒ ශික්ෂාපද සීලයේ කෙරේ පීඨන ආකාරය බුදුජාන් වහන්සේ සඳහන් කළ තියෙනගේ ප්‍රඥාවේ හැටිම තමයි. ශ්‍රද්ධාවෙන් තමයි මේකට අපි බහින්නේ. ඉතින් ශ්‍රද්ධාව තිබුණට ඕනට වැඩිය ශිල්පත ගොඩක් ඔළුවේ දාගෙන ඒකෙන් වෙහෙතරපත් වෙච්ච එකන කඩුව කියලා ගත්ත කෙනෙක් වගේ ඒකින විඳ වැබුවට මෙන්න කාටවත් ඉතින් හා කියලා බෑ කියනත් බෑ බෑ කියලා කරන්න දෙයක්වත් නැහැ. එයාම දැනගන්න ඕනේ මේ වැඩේට අවශ්‍ය කරන සිල්පද. එහෙම නැතුව සිල්පද සමාදන් වෙන්න පහසුකම දක්ෂකම ආචාර ගෝචර සම්පත්තියේ තියේදිත් ඒක සමාදන් නොවි වමතින් සාසනය අල්ලන්න හදන කට්ටිය ඉන්නනේ දෝතිම්ම ගන්න නැතුව. ඒකටත් මහා අවුලකටපත් වෙනවා. ඉතින් ඒක නිසායි මෙතනදී කියන්නේ මේ ප්‍රධානී අංගය මේ කියන සීලය කියන එක යෙදෙන කෙනාට භාවනා කරගෙන යන කෙනාට දවසින් දවස දවසින් දවස සීලානුගහිතේ වශයෙන් නැවත නැවත සීපත් කරන්න ඕන. පටන් ගන්න එකෙන් බෑ. භාවනා කරගෙන යනකොට මතුවෙන ප්‍රශ්න අනුව, තමන්ගේ චරිතය අනුව, ආචාර ගෝචර සම්පත්‍ය අනුව ඒ සීලේ නිතර ඒ කරගෙන යන භාවනාවට අනුයාත වෙන විදියට දියුණු කරගෙන යන්න ඕනේ. ඒ දියුණු කර ගැනීම සඳහා සරුවචනාංශේ වැඩ හිටියන උන්වහන්සේට ආශ්‍යානුසේ ඥානෙ තියෙන උන්වහන්සේ හරියට මේ කියනවා. දැන් එහෙම නැහැ. දැන් එහෙම කරන්න බෑ. ඒ නිසා අපි නිතරම අවදි භාවයකින් කටයුතු කරන්න ඕනේ. එnde එnde එnde එnde තමන්ගේ සීලේ ලදලද වෙලාවේ ප්‍රයෝජනේ සලකලා ඉහළ මට්ටමකට දාගන්න ගියොත් එතකොට තමයි තේරෙනවා තමන් අඩු සීල මට්ටමක ඉඳලා වඩන ලද මේ සතිපට්ඨාන ආදී ධර්ම කරගෙන කරගෙන යනකොට ඒකට ලැබෙන අනුග්‍රහය අනුව වර්ධනයක් තියෙනවා නම් සීලය පිළිබඳ නැවත සලකා බලන්න. ඒකට කියනවා සීලය අදි සීලයක් කරගන්න කියලා වෙලා. පුළුවන් තරම් ඉහළ සීල මට්ටමකට යන්න හැබැයි ඇඟිල්ලේ ධර්මටි ඉදි වෙන්න ඕන. තිබුණට අරගෙන බෑ. ඉතින් මේ අදි සීලයකට යෑම තමයි මෙතන මේ විසුද්ධියටපත් වෙනයි කියලා කියන්නේ. එහෙම නැත්නම් පාරිශුද්ධිය කියලා කියන්නේ. පටන් ගන්න ওই තියෙන තැන ඇති. කරගෙන කරගෙන යනකොට සීලය මේ සතියත් එක්ක වැඩෙනකොට Tamanටම තේරෙන්න පටන් ගන්නවා Tamanට සත්පුරුෂෝ දකින්නකොට සද්ධර්මයේ ඇහෙනකොට අනික් සීල පද රකින්න අය දකින්නකොට ඒ මම මේට වැඩි මට්ටමකට යන්න ඕනේ. එහෙම නැත්නම් මේ ගී මට්ටම වැඩි කියන එක තේරුම් ගැනීම සමස්තයක් වශයෙන් අපිට සාකච්ඡා නම් කරන්න පුළුවන්. නමුත් Taman ඒකට ඒ ශ්‍රද්ධාවෙන් පෙළඹෙන්න ඕනේ. හැබැයි නිතරම ප්‍රඥාවෙන් සලකා බලන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ සීලය අදි සීලයක් බවටපත් කර ගැනීම එන්නේ එන්නේ එන්නේ ඉහළ මට්ටමකට සිද්ධ වෙන්නේ නැත්නම් ඒ සීලය එක තැනකට ඇග් ගැහෙනවා නම් අනිවාර්යයෙන්ම භාවනා එක තැනට ඇග් ගැහෙනවා. ඒ සීලයත් එක්ක තමයි භාවනා ඉදිරියට යන්නේ. ඒ කියන්නේ මේ ත්‍රිවිධ ශික්ෂාවල සීල ශික්ෂාවේ වර්ධනයත් එක්ක තමයි මේ සමාජයේට භාවනා කරන එකනගෙන් ಗುಣ ලැබෙන්නේ. ඒකට කියනවා හොඳ කම්පන වේග පිටත් වෙන්න පටන් ගන්නවා සීල රැකෙන්න රැකෙන්න. භාවනා වැඩෙන්න වැඩෙන්න. ඒකට මේ යෝගාවචර දැනගන්න ඕනේ සාසන කනුග්‍රහයක් වශයෙන්. Taman ඊට වැඩි උසස් සීලයකට ගිහිලා ඒක ගැළපෙන තැනට ඒකට ලාභයක් හම්බ වෙනවා. මේ පිස්සංගෙන් පිහට්ටංගෙන් ඈත් වෙන්න පුළුවන්. අසත්පුරුෂයන්ගෙන් අයින් වෙන්න පුළුවන්. එහෙම නැතුව Taman පුළුවන්කම තියෙද්දි ඒ අදිශීලයට යන්න නැතුව හිටියොත් බල්ලොත් එක බුදියා ගත්තොත් මැක්කොත් එක තමයි නැගිටින්නේ. රැල්ලට වැටුණාට පස්සේ රැල්ලට අහු වෙනවා. ඒකෙන් අයින් වෙන්න ක්‍රමයක් බුදුරජාණන්සේ පිළිහිටවලා තියෙනවා. සීලය කියලා එකක් පිළිහිටවලා තියෙනවා. හරියට දැනගෙන ඒ සීලය යෙදීමෙන් නරක දේවල් වලින් අයින් වීමේ හැකියාව Tamanට ලැබෙනවා. අන්න ඒක තීරුම් ගැනීමේ ශක්තිය මට හිතෙනවා මේ සතිය වඩන කෙනාට විතරයි Taman පිළිබඳ සංවේදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දෙයියන්ගෙන් අහන මොන සිල්පද රකින්නද කියලා ලොකු ආම්දුරන් අහන මොන සිල්පද රකින්නද කියලා නිකන්දනේ ඉඳා තොගේට වළඳනවා හරියන්නේ නැහැ. සතියෙන් ඉන්නකොට ඔන්න තමයි තේරෙන පටන් අර ගන්නවා එන්නේ එන්නේ එන්නේ සතිය තියෙන කෙනාට බුද්ධජනසේ සම්පජඤ්ඤ සූත්‍රයේදී සති සම්පජඤ්ඤ සූත්‍රයේදී සඳහන් කරනවා සති සම්පජඤ්ඤම් භික්කවේ ආසති සති සම්පජඤ්ඤා විපයොත්තස්ස හතුූපනිසං හෝති හිරොත්තප්පං කාට හරි සති සම්පජඤ්ඤ දෙක නැත්තම් ඒ කියන්නේ තමන් කරන දේ පිළිබඳ අවධියක් නැත්තම් එහෙම නැත්නම් දැන් මේ මම ඉන්නේ කොයි අරමුණේද කියන එක පිළිබඳව දැනීමක් නැත්තම් සම්පජඤ්ඤයක් නැත්තම් එයාට කවදාවත් බයලජ්ජා හිටින්න බෑ බයලජ්ජා වල පදනමවත් නැහැ කියලා තියෙනවා එයා තියාගෙන ඉන්නවා නම් බයලජ්ජාවක් බයලජ්ජාවක් ඒක නේ ණයට ගත් එකක් විතරයි භාවනා කරන එකනට විතරක් තේරෙනවා. මෙන්න මේ සතිය වැඩිම කියන එකනට විතරක් තේරෙනවා. මෙන්න මේ දේ කෙරුවොත් හොඳයි, මේ දේ කෙරුවොත් නරකයි. ඒ තේරෙන්නේ වරද්දලාමයි. මේ මේ දන හිටියෝ සතිය වැඩෙනවා. මේ මේ දන හිටියෝ සතිය වැඩෙන්නේ නැහැ. මේ මේ දේවල් කෑවොත් සතියට හොඳයි. මේ මේ දේවල් කණේක හොඳ නැහැ. මේ මේ කෙනා ඇසුර හොඳයි. මේ මේ කෙනා ඇසුර හොඳ නැහැ කියලා සත්‍යමත් වෙන එකනට ඒ දැනෙන දැනුම ඒ කෙනා ඒක ආහාර කරගෙන පොහොරක් කරගෙන ඉදිරියට යනකොට එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේක පිළිබඳව මේ බයලජ්ජාව පිළිබඳව තියෙන මූලික විභව ශක්තිය හැම මිනිස්සෙකුටම තියෙනවා. හොඳ නරක කියලා මේකට කියන්නේ. කල යුත්ත නොකල යුත්ත කියලා දෙයක් තියෙනවා. ඒ වගේම චාරිත්‍ර වාරිත්‍ර කියලා දෙයක් තියෙනවා. යම් කෙනෙක් ඒ කල යුතු චාරිත්‍ර දැනගෙන කටයුතු කරනවා නම් එයාගේ ගමනේ බාධා කරදර හිරියට අඩුයි. යම් කිසි කෙනෙකුට චාරිත්‍ර ධර්ම දන්නේ නැතුව වාරිත්‍ර ධර්ම දන්නේ නැතුව හරි වැරදි දන්නේ නැතුව ගියොත් අන්දාලියෙක් කැලේක ඇතුළට එනකොට වගේ අනේ යන තැන හැප්පෙන්න පටන් ගන්නවා. ඉතින් එයා ඉතින් ලෝකෙට බයිනවා බලන්නකෝ මං යන තැන අර කරදර තියෙනවා මේ කරදර තියෙනවා හැප්පෙනව නෑරේ මේ කිය. ඉතින් ඒක එයා ඒ තමන් ඉන්න තැනට ගැලපෙන්න දන්නේ නැතිකම නිසා බයලජ්ජ නැති නිසා ඇති වෙන දෙයක්. ඉතින් එහෙම කෙනෙක් කට මැත දොඩවලා ලෝකෙට දොස් කිය කියා එහෙම නැත්නම් අනුන්ට දොස් පවර පවර අනාත්ම ධර්මයේ ආත්ම චෝදනා කරගෙන දකලට පටන් ගන්නවා. කවුරු හරි හේතු ගන්නලා දුන්නොත් ඔය හැප්පෙන්නේ උඹේ ඇස් පේන්නේ නැතිකමට. හොඳට සතියෙන් කරගෙන ඵලයන්. යනකොට ওই බාධාවල් අඩු වෙන්න පටන් ගන්නවා. ඒ අඩු වෙන තැන අඩු වෙන පරිසරයේ ආචාරකෝචර දැනගෙන යන්න පටන් අරගත්තොත් එයාට තේරෙන්න පටන් ගන්නවා මේ බයලජ්ජා කියන දෙක එහෙම නැත්නම් මේ හිරියොතප් කියන දෙක නැතුව මේ ශිෂ්ට සමාජයේ ජීවත් වෙන්න බෑ. ශිෂ්ට සමාජය යන්නේ යම් නීති පද්ධතියකට. නීති හරි වැරදි වෙනම කතාවක්. හැබැයි සමාජයේ නීති පද්ධතියත් එක්ක යන්න ඕන. අන්නේ බයලජ්‍ය දෙක පහළ වෙන්න නම් කෙනෙක් තුර සතිය තියෙන්න ඕන. යම් කිසි කෙනෙක් ඒ සතිය නැතිනම් ඉතින් ආයෙ ඉතින් බයලජ්‍ය දෙක හොද පාළුවට යනවා. ඒ නිසා අද ආපිනේ 2018 අද වෙනකොට බටහිර අධ්‍යාපන ක්‍රමය නිසා අවුරුදු 200ක් ඊට වැඩි කාණක් බයලජ්‍ය දෙක හොද පාළු වෙලා ගිහිල්ලා ඉවරයි. අධ්‍යාපන ක්‍රමයේ හැම වෙලාවෙම උගන්වන්නේ බයලජ්‍ය නැති කරන්න ඕ බයලජ්‍ය නැති කෙනෙකුගේ අධ්‍යාපන ක්‍රමයක් යන්නේ. ඊට පස්සේ වෙනස් අධ්‍යාපනයක් අපි ළඟ තියෙන පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය. ඒක හැම වෙලාවෙම බයලජ්ජාසිත ගෝචරාචාර සම්පත්‍ය ඇති ධර්මයේ දෙනවට වැඩිය ඒ ගන්නකොට තියෙන ඇවතුම් පැවතුම් ඉතාමත්ම වැදගත් අද ඉන්න අපේ අපි ඉපදිච්ච අපේ પરම්පරා නැත්නම් අපිට උපදින પરම්පරා ගත්තොත් ඉතින් සෝරි තමයි කවදාකවත් දන්නේ බයලජ්ජා දන්නේ හොඳ නරක දන්නේ ඒ හේතුව අපි අපේ දරුවන්ට දීපු අධ්‍යාපනය වැරදි. ඔය හුද්දටම දියුණු විද්‍යා අධ්‍යාපනයෙන් තමයි සම්පූර්ණයෙන්ම මේක කාවාසිනිය කරන්නේ. ඉතින් මේක පිළිබඳව මුස්ලිම් ජනතාවගේ අවුරුදු 100ක විතර වගේ දිග සටන් කතාවක් තියෙනවා. ඒගොල්ලෝ මුලින්දලම තීන්දුව කරා මොනවා වුණත් අපි මුස්ලිම් නීතිය වෙනස් කරන්නේ විද්‍යා අධ්‍යාපනය දෙන්නේ දුන්නොත් අපේ මේ ආචා අපේ මේ අගයන් ආඩම්බරෙන් තියාගන්න බෑ කියලා. ඉතින් හොඳ විප්ලවීය නැත්තම් හොඳ චින්තන ශක්තියක් ඇති මුස්ලිම් නායකයෝ කිව්වා අපිට ගහන්නේ විද්‍යාවෙන් අපිට ගහන්නේ ආයුධ වලින් අපිට ගහන්නේ මේ නිසා අපි මේකට උත්තරයක් දෙන්න නම් අපිත් උනේ විද්‍යාව ඉගෙන ගන්න කියලා. ඒ සම්ප්‍රදායන කුල මුස්ලිම් ජනතාව කිව්වා බෑ. එහෙම කළා ලැබෙන දියුණුවක් ඕනෙත් නැහැ. අපි අපේ ශාරියානියත් එක්ක යන් කියලා. ඉතින් ඒ ඒ ඒ කතන්දරේ කියවනකොට තේරෙනවා ඔය අනගාരിക ධර්මපාලතුමාට ඔය ප්‍රශ්නේ ආවා. අපි මේ සුද්ධ ඇවිල්ලා අපිට ගහනකොට අපි මේ සුද්ධට කොහෙන්ද උත්තර දෙන්නේ? උත්තර දෙන්න අපිට තාක්ෂණය ඕන. අනගාരിക ධර්මපාලතුමා ගියේ තාක්ෂණය ගන්න චී මේ ජපානයේ. ගිහිලා අරගෙන ඉවරලා කරන්න උත්සාහ කරා. ඉතින් එතකොට පේනවා අපි මේ තාක්ෂණයට යනවනම් අපිට බොහොම ඉක්මනට දිනු වෙන්න පුළුවන්. මොකද්ද මේ කැසිනෝ ටිකක් දාපු ගමන් මේ කෙල්ලෝ ටික දුන්නාම වේසකමට අල්ලි කියන එක මොකද්ද? ඒ බොහොම සරල වැඩක්. ඒකද ඕනේ. ඒකද ඕනේ. එහෙම නැත්නම් අපිට දින අධ්‍යාපනය බයලජ්ජා සහිත නම් අපිට මේ ඉතිහා යන්න දෙයක් නැහැ. ඒ නිසා මම මේ කතා කරන්නේ මේක තමයි ධර්මය. කෙසේ නමුත් ඒ තමන් ලබන අධ්‍යාපනයේ සහ ඒ අධ්‍යාපනයේ සහ විනාශ වෙන බයලජ්ජා දෙක බලනකොට ඒක පුද්ගලික ප්‍රශ්නයක්ද රජයේ නායකයාගේ ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් සමාජ විද්‍යාඥයාගේ ප්‍රශ්නයක්ද කියන එක අපිට අවුරුදු 200ක ඉතිහාසයක් තියෙනවා. මේක බලපානවා භාවනා කරනකොට. මේකට උත්තරයක් තියෙනවයි කියන්නේ මම මේ කියන්නේ. යම් කිසි කෙනෙක් සතිමත් නම් යම් කිසි කෙනෙක් සත්‍යමත් වෙලා මේක ඔය මට්ටමේ ඉඳලා බෑ මම සීලෙන් ඉදිරියට යන්න ඕනේ කියලා යන්න ඕනේ නම් යන්න පුළුවන්. ඒ යනකොට තාක්ෂණයේ තියෙන විෂ කපන්නත් පුළුවන්. විෂ කපාගෙන ඉදිරියට ගිහලා තාක්ෂණික කුක්ක වගේ තියාගෙන බල්ලෙක් වගේ තියාගෙන දාතෙක් වගේ තියාගෙන ඉන්න පුළුවන්. ඒකලියල සමන්ගේ බණ භාවනාවත් කරගන්න පුළුවන්. ඒ මොකද හේතුව සති සම්පජඤ්ඤයෙන් යනකොට අනිවාර්යම යෝගාවචරයට බයලජ්‍ය දෙක පහළ වෙනවා. බුදුසසුනේගේ අනිත් පැත්ත කියනවා සති සම්පජඤ්ඤේ නැත්තම් බයලජ්ජ පහළ වීමේ හේතුපාදකවත් නැහැ. බයලජ්ජ දෙකේ හේතුපාදක නැතුව බයලජ්ජ දෙක නැති කෙනෙකුට කවදාකවත් ඉන්දිය සංවරයක් එන්නේ නැහැ කියලා බුදුරජාණන්සේ සාතික කරනවා. හිරොත්ප්පම් බික්කවේ ආසති හිරොත්ප්පම් හිරොත්ප්පේ විපයුත්තස හතුපනේ සංහෝති ඉන්දිය සංවරෝ. යාට ඉන්දිය සංවරයක් ගන්න බෑ. මොකද එයා දන්නේ කලියුත්ත නොකලියුත්ත කියලා. එතකොට ඉන්දිය සංගරම් බික්කවේ අසති ඉන්දිය සංගර විප්පුත්තස හතුපනි සංඝෝති සීලං. ඉන්දිය සංගර නැති මනසට සීලයක් රකින්න බෑ. ඒ නිසා මේ සත්‍ය සම්පජඤ්ඤයේ ඉඳලා බයලජ්ජාවට බයලජ්ජාවෙන් ඉඳලා ඉන්දිය සංවරයට ඉන්දිය සංවරේ ඉඳලා සීලයට කියලා ගමනක් තියෙනවා. දැන් අපි සාමාන්‍ය දහම් පාසි කියලා පොත ටිකක් ලැබලත් කියන්නේ සීලේක ඉඳගෙන සීලේ පදනම් කරගෙන සති සම්පජඤ්ඤයට යන්න කියනවා. සති සම්පජඤ්ඤය අපි කියන්නේ භාවනාව කියලා. සීලයට පස්සේ භාවනාව දාන්නේ. දැන් බුදුරජාණන්සේ මේ සූත්‍රයේ කියනවා සීලෙට ඉස්සරලා භාවනාවෙන් තමයි සීලේ සාධනීය සාධාරණීකරණය වෙන්නේ. නිසා සීලේ නිසා භාවනා හරියන්න පුළුවන්. භාවනා නිසා සීලේ හරියන්න පුළුවන්. ඒක නිසා අපි මේ නිසන්න වගේ වගේ වනේ වැඩකට අපි මේ වඩන සතිය වැඩදී අපි ආධුනිකය එන කෙනා අපි මොන ආගමේ වුණත් අපිට ඒක ප්‍රශ්නයක් නෑ අපි කියනවා මේ වැඩේ පටන් ගන්නකොට අපි අටසිල් කියලා එකක් දෙනවා ඒක රකින්න කැමති නම් ඕන කෙනෙක් අපි බාර ගන්න. ඒක ඒක රකින්න බැරි නම් බෞද්ධ නෙවෙයි තියන්නිකයි ලොකෝ හමුදුරාවත් බෑ. මෙන්න මේ කාරණාව තේරුම් ගන්නකොට Taman වග වෙන්න ඕනේ. භාවනාවට යනකොට අපි ළඟ යම් ප්‍රමාණයක අවශ්‍යතාවයක් තියෙන හැබැයි ඒක අංග සම්පූර්ණ වෙන්න ඕනේ. භාවනාව වඩ아가න යනකොට සතිය වැඩෙනකොට තමයි තමයි තේරෙන්නේ සද්ධාවෙන් බාරගත්ත මේ සීලේ මොකද්ද මේ භාවනා කරන වෙලාවේ සතෙක් නොමර සිටීමේට ගන්න ප්‍රතිඥාවේ තියෙන බලය මොකද්ද මේ සතිය වැඩිම සඳහා හොරකම් නොකිරීමට දෙන ප්‍රතිඥාවේ බලය මොකද්ද මේ සතිය වැඩිම සඳහා කාමීත්‍යාචාරය නොකිරීමට දෙන ප්‍රතිඥාවේ බලය මොකද්ද මේ භාවනා කරන වෙලාවේදී පොරු කේලම් හිසචන පරිසචන නොකිරීමේ බලය කියන එක මේ කවුරුත් පැටෙව්වට වැඩිය භාවනා කරන එකනට තේරෙනවා. සතියවන්නේ කරනට තේරෙනවා. ඉතික තේරෙන්නේ නැත්නම් යාට භාවනා හරියන්නේ නැහැ. සීලෙත් නැහැ, කමටහනත් නැහැ, සතියත් නැහැ. ඒගොල්ල තමයි වැඩි. ඒගොල්ල තමයි සමාජයක වැඩි. නමුත් ඒක නෙවෙයි අපි බලන්න ඕනේ. ඒහා සමානව මඩගෝරු කරකමන එක නෙළුමක් පෙපෙනවනේ. එක නෙළුමක් පිපෙනවා නම් ඒතියෙදි හරි කමන්නේ සතියත් වඩාගෙන ඉන්දිය සංවරයත් හදාගෙන බයලජ්ජාවත් හදාන සීලියත් හදාන එක්කෙනෙක් හරි ආවොත් එයා ළඟ විතරයි සාසනය පිහිටන්නේ ඔය ගිජ්ජෝලන ගෝස කරන තැන්වල නෙවෙයි ඒ නිසා මහසිසාරෝ සාංශ කියනවා සීල සමාධි ප්‍රඥා පූර්ණ මනසගේ පපුවේ විතරයි සාසනය තියෙන්නේ ඒව තොග බිස්නස් බලාපොරොත්තු වෙන්න එපා ඒක නිසා මට පුළුවන් ද තමයි භාවනා කරන කෙනෙකුට පුළුවන් ද මම ඒ සඳහා අප වෙනවා. මම කැප වෙනවා. මම සීලයක පිළිටලා. මම පුළුවන් තරම් ඒ සීලෙන් සතියට සතියෙන් සීලයට තියෙන සම්බන්ධතාව බලන්න ඕනෑ කියලා කරන්ඩ අපි දිගට පරිශීණය කරන එක රැයකින් බෑ. ඒක බණකිනුත් බෑ. ඒක නිසා සති සම්පජඤ්ඤේ වඩන කෙනාට තීරෙන්න පටන් අර ගන්නවා භාවනා කරනකොට මේ වෙනද නැති පුංචි සද්ද පවා බාධා කරන තැනට එනවා. වෙනද නැති පුංචි වේදනා පවා බාධා කරන තැනට එනවා. වෙන්න නැති පුංචි හිතවිලි පවා බාධා කරන තැන නේ කියන සංවේදී භාවය වැඩි වෙනවා. සතිය වැඩෙන්න වැඩෙන්න සංවේදී භාවය වැඩි වෙනවා. ඒ සංවේදී භාවය වැඩි වීම සතියට අර්ධියාදුවක්ද නැත්නම් සතිය බලප්‍රෝජේ නැද්ද කියලා ඇහුවොත් අනාතයි, අන්දමන්දයි. සතිමත් වෙන්න වෙන්නේ මේ හැම එකකම සංවේදී භාවය වෙන එක සතිය ආනිසංශය. එකකින් අරගන්න පුළුවන් තරම් සීලයට ගන්න පුළුවන් හරි ඉස්සරහට අනිතරේ කතා කරමු. අන්නේ විදිහට සීලයට ගන්න පටන් ගත්තොත් අපිට තේරෙනවා අපි ළඟ තිබුණු ශක්තියින් අපි ළඟ තිබුණ ඉඳුරන් අපි ළඟ තියෙන හැකියාවන් එnde end end end සියුම් භාවයට සූක්ෂම භාවයට ඒකට ලොකු ස්වාමීන් වහන්සේ වචනයක් පාවිච්චි කරා ප්‍රණීත භාවයටපත් වෙනවා කියලා. එසා භාවනාවට යනවනම් මේ කයෙන් බලාපොරොත්තු නොවිච්ච ගොඩක් සංඥා එන්න පටන් ගන්නවා. ඒක ඔක්කොම භාවනා දියුණුවක්. භාවනා නිසා වෙන එකක්. ආනේක හරි පැත්තට දාන්න ඉගෙන ගත්ත දවසේ වාර්තා කරන්න ඉගෙන දවසේ භාවනා නිකන් මොකොත් නෑ රොකට් එක නැග්ග වගේ ඉහළට අර බාධා අර බාධාව තීදිත් මට සතුටුමත් වෙන්න පුළුවන්ද මේ බාධාව තීදිත් මට සතුටුමත් වෙන්න පුළුවන්ද අර ගෙනහිල්ල තීදිත් මට සතුටුමත් වෙන්න පුළුවන්ද අර අරියාදෝතීදිත් මට සතියවන්ත වෙන්න පුළුවන්ද කියලා බැලුවොත් සීමාවක් නැහැ. ඕනේ බාධාවතී සතිමත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕනේ බාධාවතී සිල් රකින්න පුළුවන්. අන්න ඒකයි පෞරුෂත්වයේ කියන්නේ. එහෙම මේ හුලං වදින්න නැතුව පින්න පොල් කිරි වගේ හද්ද ඇහෙන්න නැතුව තැනක තියලා භාවනා කරනවා කියන එක පටන් ගන්නකොට නම් කමක් නැහැ. එහෙම දුන්නට නෝ කවදා කරන්නේ මේක? කරගෙන කරගෙන යනකොට තමයි දැනෙන්න ඕනේ ඒ බාධා කරදර මොනවා ආවත් ඉස්සල්ල බැරි වුණාට කමඨාන සුද්ධ වෙන්න සුද්ධ වෙන්න බණ ඇහෙන්න ඇහෙන්න සීලිය අදි සීලයක් වෙන්න වෙන්න ඉදිරියට යනකොට තමයි තේරෙනවා මේ ප්‍රාතිමෝක්ෂය රකින්න පුළුවන් වෙන්නේ සතිමත් කෙනෙකුට විතරයි. එහෙම නැතුව මේ පපුවේ පච්චක් කොටා ගත්තට මම ප්‍රාතිමෝක්ෂය රකින්නයි කියලා. එහෙම නැත්නම් ඉල්ලලා ගත්තට ඒක රැකෙන්නේ නැහැ. ඒක නිසා භාවනා කරන කෙනෙක් පැත්තෙන් බැලුවොත් ඒ සීලයක ඉන්ද්‍රිය සංවරයක බයලජ්‍ය දෙකේට හිරියොතප් දෙකට තියෙන සම්බන්ධතාවය දැක ගන්න අපි කොච්චරක් තව භාවනා කරන කෙනෙක් එක මේක ආදා වේදා ගන්න ඕනේද සාකච්ඡා කරන්න ඕනේද සාකච්ඡා කරන්න කරන්න අපිට තියෙනවා මුලින් මුලින් අපි සද්ධාවෙන් පටන් ගත්තට මේ ප්‍රාථමික සංවර සීලය එnde ende ende එක සාධනීය කරන්න ප්‍රත්‍යක්ෂණය කරන්න උරගා බලන්න පුළුවන් ඒකට කියනවා සද්ධාව බුදුහාමුදුර අපිට දෙන සද්ධාව ප්‍රත්‍යක්ෂණේ කළ හැකි සද්ධාාවක්. නිකම්ම නිකම් අමූලික සද්ධාාවක් නෙවෙයි. එහෙම නැත්නම් නිකම්ම නිකම් පරාද සද්ධාාවක් නෙවෙයි. ඒ ගත්ත ප්‍රසාද සද්ධායෙන් කරන මේ වැඩේ හරියෑම වැරදියෑම අනුව මම මේ සද්ධාව ආයෝජනය කරලා තියෙන්නේ හර්තනකද වැරදිතනකද කියලා ඒ යෝගාවචරයේ කමඨහන් වාර්තාව තමයි අපිට හම්බෙන සාක්ෂිය. ඒක හරියටියට දාගන්න බැරි නම් ඒක හරියට කමඨහන් සුද්ධ වුණේ නැත්තම් ඒක හරියට පිටපොට ගියේ වැටුනේ නැත්නම් පොට වැටු පොට දිගේ ගියේ නැත්නම් ඉතින් උඟෝ දෙනෙක් හරියටම භාවනා කරද්දී සැප පුදවන. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඔය සෝවාන් වෙනවයි කියලා කියන්නේ තමන්ගේ සීලය පිළිබඳ සමන්ට නොසැලෙන සද්ධාාවක් එනවා. බුද්ධ ධම්ම සංඝ කියන තුන තිසරණ පිළිබඳ සද්ධාාවක් එනවා. ඒ සද්ධාව එනකොට ඒ යෝගාචරයේ තමන්ගේ සද්ධාවෙන්මයි බලන්නේ මට කරදර නම් තියෙනවා තමයි. නොසිතූ විරු දේවල් වෙනවා තමයි. නමුත් මට සතිය කැඩෙන්නේ නැහැ. අපි හිතමු අපිට භාවනා කරගෙන ඉන්න වෙලාවේදී හොඳටම රාග හිතවිල්ලක් ආවයි කියලා. ඉතින් අපි ඔක්කොමලා දන්නවනේ. නොකියුවට අපි ඉඳගත්තේ රාග ඇති කරන්න නෙවෙයිනේ. අපි ඉඳගත්තේ අහිංසකව අපේ භාවනාවේ ඉඳ රාගය ආවා. රාගය ඇවිල්ලා රාගෙන් තෙත්ුණා. ඒ තෙත්විච්ච උනත් ඒ යෝගාවචරය දන්නවනම් මේ හිත රාගෙන් තෙත්නවාට සිල්පදයක් කැඩෙන්නේ සිල්පද කැඩෙන්න කායික වාචසික මට්ටමට යන්න ඕනේ. මේ හිතේ ආපු හිතලා හෝ හිතිලා ආපු කිසි දෙයක සිල්පදයක් කැඩෙන්නේ දෙක රාගයක් ආවයි කියලා. ඉතින් සතිමත් වෙන්න බැරි ගමන් නැහැ නේ. ආනපන නෙවෙයි සතිමත් වෙද්දී රාගේ මත. පුළුවන්. ඒ වගේම මේ මාගේ හිතේ රාගයක් ආවයි කියලා මගේ සද්ධාව කැඩෙන්න ඕන ගමකුත් නැහැ. මොකද මට මේ රාගයක් වරෙන් කියලා අනේ රාගේ වරෙන් කියලා මිට වාඩුණා නෙවෙයි නිසා මේ රාගේ ආපු වෙලාවේ බලන්න මට සීලේ තියෙනවද මට සද්ධාව තියෙනවද මට සතිය තියෙනවද කියලා. එතකොට ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ සතිය තියෙනවා නම් හැම අකුසලයක්ම තුච්ච වෙලා යනවා. ලීන භාවයටපත් වෙනවා. සතියේ ධර්ම බලවත්. ඉර පායනකොට තරු ඔක්කොම ලීන භාවයටපත් වෙනවා වගේ. ඉර පායනකොට හඳ නිකම්ම බොඳ වෙලා යනවා වගේ මේ සති ඇදහිල්ල තියෙනවා නම් කහගේ හරි ළඟ කෙලස් මායමට ඇවිල්ලා තියෙන. යෝජනා මට්ටමට ඇවිල්ලා තියෙන. නමුත් එයා කෙලස් කියන නෙමෙයි ජාතකේ හොයන්නේ. මේ ජීවිතෙත් මට සත්‍යමත් වෙන්න පුළුවන් නේද කියලා බලන්න පටන් අරගත්තොත් අන්නේ ඒ තමන්ගේ සීලය තමන්ගේ සද්ධාව තමන්ගේ සතිය පිළිබඳව මේ අනතුරුදායක தത്വයකදී ඒක සරණ යන්න දන්නවනම් පිහිටට ගන්න දන්නවනම් ආදාට ගන්න තියෙනවනම් මරණ මොහොතේදීත් අපිට ඒක වෙන්න ඉඩ තියෙන ඉඩ තියෙනවා පූර්වාදර්ශයක් වෙන්න පුළුවන් එමෙන්න කරදරයක් ආපු ගමන් සතියත් පැත්තක දාලා සද්ධාවත් පැත්තක දාලා සීලෙත් පැත්තට ඔණියේ බලවපන් කියලා මේ කරදර මන්ට එනවනේ පව්පන්ට එනවනේ කියලා ඉසాత වෙනකන් අඬන්න පටන් ගත්තොත් මරණ වෙලාවේ මොනවා වේද කියලා කියන්නේ නිසා පුංචි වශයෙන් ඔය එන දුස්සීලතා හිතට එන දුෂ්කර වේදනා හිතවිලි සද්ද මොනවාවත් බලන්න මම තමන් වඩාගෙන ආපු සද්ධාව බින්දෙන්නේ නැතුව අතරින් පැතරින් බින්දුනට කමන්නේ එන්නේ එන්නේ බින්දෙන්නේ නැති ගතිය වැඩි වෙනවද කියලා බලන්න. ඒ කොච්චර සතියේ හෙල්ලෝනා වගේ දැනුණත් නැවතම සතිමත් වෙන්න පුළුවන්ද කියලා බලන්න. ඔය මොනවා වුණා සිල්පදයක් කරනවාද කියලා බලන්න. ආන්නේ විදිහට මේ කෙලස් කරදර ඉදිරිපිට ඒ තමන්ගේ සද්ධාව සීලය සහ සතිය වර්ණගා ගන්න දන්න කෙනාට තේරෙනවා මේ කෙලස් කරදර නැතුව කවදාවත් නිවන් දකින්න බෑ. නිවන් දකින්න අනිවාර්යම වෙන්න ඕනේ එන එන වෙලාවේ අපි වඩ මූණ දීලා මේ බය වෙලා වැත්තකට ගිහිල්ලා දඟලලා නෙවෙයි මූණ දෙන්න පුළුවන් ශක්තිය එනකොට ඒ යෝගාවචරය එන්න එන්න පුදුම ප්‍රතිශක්ති සහිත ගලේ ගැහුවත් මොකුත් වෙන්නේ නැති බම්බරේ වැල්ලේ කරගෙන බම්බරෙක් වඩපත් වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි තේරෙන පටන් ගන්නවා මේ ශිල්පද නොතිබුණා නම් නැත්නම් ශිල්පද වල ගැම්ම නොතිබුණා නම් Tamanට මේක මැන කියා ගන්න සංතන්දනය කර ගන්න දෙයක් නැහැ. දෙක මේ යෝගාවචරගේ ශිල්පද ටිකෙන් විතරයි සමාජයට සේවයක් සිද්ධ වෙන්නේ. ඒකට අපි කියනවා බාහිර සාසනය කියලා. අපි ශිල්පදයක් රකින්නකොට උදාහරණයක් වශයෙන් මම සතෙක් මරන්නේ නැතුව ඉන්න චිත්තක්ෂණයක් ඉන්නවා නම් ඒ මැරෙන්න ඉන්න සතෙක් නොමරී යෑම තව සතෙකුට ආදේශ වෙලා නැහැ කියලා මගෙන් විතරක් වෙන්න බෑ ඒක. ඒකෙන් පණ ලබන, ඒකෙන් ආභේ ලබන සතෙක් තව ඉන්නවා. තව එක්කෙනෙක්වත් ඉන්න ඕන සාන්තියක් ලබන්න. මම හො දැන දැන කරන්න පුළුවන් හොරකමක් නොකර ඉන්නවා. ඒකට වස්තු හිමියට එතන ආභයක් යනවා. එයාට බයක් ඉන්නේ නැහැ. මොකද මේ මනුස්සයා හොරකම් කරන්නේ නැහැ. කාමීත්‍යාචාරය කරන්නේ නැහැ. ඒතර කාමවස්තුන් වලට අබේ යනවා. බොරු කේලම් ඉස්සචන පරුසචන තමන් කරන්නේ නැහැ. ඒතර කාටවත් බයක් දෙන්නේ නැහැ. ඒතර අබේයක් යනවා. බය නැහැ අබේ යනවා. ඒතර තේරෙන පටන් ගන්නවා තමන් මේ සිල්පද රකින්නේ සමාජයත් එක්කයි. ඒවට කියනවා ආචාර ධර්ම කියලා. එක්කිනුට සිල්පද රකින්න බෑ. ආචාර ධර්මයක්. එතකොට සිල්පදේ රකින්න රකින්න සමාජයට සාන්තියක් යනවා. ඒ නිසා බුදුරජාණන් ත්‍යාති කරපු මේ ශාසනය නිසා මෙච්චර කාලයක් සැනසීමක් ලෝකයට තියෙනවා. බුදුහාමතු බුදු වෙන්නේ පාරමිතා පුරන්න. නමුත් බුදුරජාණන්සේක බුදු වීමම සුඛෝ බුද්ධාණං උපාදෝ. ඒකෙන් සාන්ති අපාය දක්වම යනවා. ඒ නිසා කවුරුවක්වත් මේ චිත්තක්ෂණයක් Taman ශිල්පදර කියන ශික්ෂාස්කරණයක් ආර්ථික විද්‍යාවෙන් මනින්න යන්න එපා. දේශපාලන විද්‍යාවෙන් මනින්න යන්න එපා. සමාජ විද්‍යාවෙන් මනින්න යන්න එපා. අපි එක චිත්තක්ෂණයක් සිල් රැක්කත් ලෝක සාන්තියට යනවා. ලෝකේ සීතල වෙනවා. ලෝකේ සැනසෙනවා. ඒ නිසා අපි මේ ශිල්පද රකින්න සද්ධාවෙන්. පහු වෙනකොට තමයි ඒක උර්ගාලා විඳලා ප්‍රත්‍යක්ෂණය කරලා කියන්න පුළුවන් තැනකට එනවා. ඒක නිසා ඒ ඒ විසුද්ධිය ඒ කියන පාරිශුද්ධිය කවුරුත් කිව්වට බය කරන්න යනවට වැඩිය අපායට බය කරනවට වැඩිය ගුරුරු කියලා පොලිෂින් ඇවිල්ලා ඔය කෙවිතෙන් ගහලා කරනවට වැඩිය තමන් තුල අවබෝධයෙන්ම කරන්න නම් ඒකට ප්‍රඥාව පාදක වෙන්න ඕනේ. මේ සතිමත් වෙනකොට අද ලෝකේ මේ සතිය විකුණගෙන කනවයි කියලා විශාල චෝදන රාශියක් තියෙනවා. බටහිර ලෝකේ සීලයෙන් තොරව භාවනා කරන්න යනවායි කියලා. නික ව්‍යාපාරයක් කරගෙන තියනවායි කියලා. ඔය කාලයක් ඉඳලා බලන්න. එහෙම එහෙම සතියමත් උනාට පස්සේ සිල්පද කැඩීමක් කාලයක් යනකම් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. නමුත් හරියට සතිය යනවනම් නොබෝ කලකින් මෙයාට මේ හරි වැරදි දෙක හරහා චාරිත්‍ර වාරිත්‍රා තේරෙන්න පටන් අර ගන්නවා. එතකොට කවදා හරි හොඳ පැත්තට යන්නේ. ඒක නිසා විශාල පිරිසක් අද ආందోලන නගිනවා බය කරන බය වෙනවා මේ මේ භාවනා විතරක් කරනවා දාන්නේ නැහැ සීලෙ නැතුව කියලා. ඒක ටික කාලයක් හරිනම් භාවනා සතිය හරියක නම් කැහැදෙයි. ඒක එහෙම නිසා අපි ඒක ඒ මුල සීලේ නෑ සතිය නෑ කියලා මේ දානේ නෑ කියලා සතිය නොඩ ඉන්නවට වැඩිය සතිය පටන් ගත්තාම මේක හැදෙයි කියලා විශ්වාසයක් තියන්න පුළුවන් මම මේ කතා කරන්නේ අන්නේ විශ්වාසය ඇතුව. පහතිමොක්ෂ සංවර සීලේ පවා හැදෙන්න පුළුවන් සති සම්පජඤ්ඤයෙන් කටයුතු කරන්න යනකොට. සීලේ ඉඳලා සති සම්පජඤ්ඤයට යන පිට තමයි මේ පිරිස. අපි සමාදන් වෙලා යන්නේ. නමුත් සීලේ නැතුව ගියත් ඒ හැදෙන්න ඉඩ තියෙනවා. ඒකට අද මේ වෙනකොට ලෝකේ විශාල ප්‍රශ්න විශාල සැක පහල කරලා තියෙනවා. මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පිළිබඳව. මේ සතර සංවර සීලයෙන් ප්‍රාතිමෝක්ෂ සංවර සීල තමයි හුඟ දෙනෙක් අඳුරන්නේ. ඒවා තමයි ශික්ෂාපද සීලය කියලා කියන්නේ. නැත්නම් ශික්ෂාපද රැකීම. ඊට පස්සේ ඉන්දිය සංවර සීලය කියලා ඒ සීලයේ ආනිසංස අංග සම්පූර්ණ වීම සඳහා පූර්ණ කාලීන යෝගාවචරය විසින් කළ යුතු තවත් වතක් පිළිවෙතක් බුදුරජාණන්සේ දේශනා කර තිනවා සතර සංවර සීලේ දෙවෙනි කොටසට ඉන්ද්‍රිය සංවර සීලය. ඒ කියන්නේ Tamange ඉඳුරන් යට හෙළූ නැත්තිව මේ භාවනා කරන වෙලාවේදී ඉඳුරන් පිනවන්නේ යන්න එපා. ඉඳුරන් පුළුවන් තරම් ඉබ්බෙක් කට ඇතුළට අඬු පහ ගන්නවා වගේ මේ ඇහ කන දිවනාසය කය කියන මේ ටික පුළුවන් තරම් කරදරයක් ආවම අඬුපුප්පන්න යන්නේ නැතුව සංවර කරගන්න ගන්න උත්සාහය. ඒක සාමාන්‍ය ජනතාවට කියන්න බෑ. කිවට අහන්නේ සාමාන්‍ය ජනතාව කියලා කියන්නේ ගැහුව ගවන් බැන්නොත් බැනපම් මම බලා ගන්නම් කියන ලෝකය. යෝගාවචරයට බුද්ධ ඥානසේ සඳහන් කරලා තියෙනවා. ඒක ඇත්තට පොල්ල වගේ ඉඳලා බෑ. එහෙම නැත්නම් එක ටික කියමනක් කරන්න බෑ. ඒලා තමන්ගේ ඉන්දිය සංවරය කරගන්න. මේක පේන්නේ බය අදුකමක් වාගේ. මේක පේන්නේ නිකන් කවුරු හරි අපිට කරදර කරන්න ආවත් අපි පස්සෙන් පැත්තට යන ගතියක් වගේ තමයි පේන්නේ. ඒ නිසා කිසි කෙනෙක් මේක පිළිගන්න කැමති නැහැ. ඉතින් ඒක නිසා අපි අර සාමාන්‍ය මිනිස්සු වගේ අද කාලේ වචනෙන් කියනවනම් මූලධර්මවාදී වෙන්න හදලා ගහ ගන්න යනවා බැන ගන්න යනවා ගහපා දෙන්න හදනවා අපිට අයිතිවාසිකම් තියෙනවා මේක රකින්න කියන නෑ බුදුජානන්සේ මේ අයිතිවාසිකම කියන වචනේ ත්‍රිපිටකයේ කිසිම තැනක සඳහන් කරලා නෑ හැම ව්‍යාපාරයකටම අයිතිවාසිකම් තියෙනවා අපි අපේ බුදුජානන්සේ කිසිම තැනක අයිතිවාසිකමක් නෑ අපිට තියෙන අයිතිවාසිකම් තමයි අඳුපුප්පණ්ඩ යන්න එපා කුම්බෝව අංගානි සකේ කලාපේ සමාදාහම් බික්කු මනෝ විතක්කේ ඉබ්බෙක් Tamange කට්ට ඇතුලේ අඳු ටික රැක ගන්නවා වගේ භික්ෂුව හැම වෙලාවෙම මනෝවිතක්ක පිළිබඳව සීමාවක් ඇතුව දැනුමක් ඇතුව ගත කරනවා. ඒ නිසා මේ සිල් ගත්ත පිරිසක අවතුම් පැවතුම් වලදී මේ ඉන්දිය සංවරයක් තියෙනවා. මේ ඉන්දිය සංවර සීලය සද්ධාවෙන් කරන එකක් නෙවෙයි. ඉන්දිය සංවර සීලය අපි සතියෙන්ම කරන්නේ. සිල්පදයක් සමාදන් වුණාට පස්සේ ඒ වෙත ප්‍රාතිමොක්ෂ සංවර සීලයට අපි ගිවිස ගත්තට පස්සේ ඒ ඒ ඒ ප්‍රාතිමොක්ෂයේ වැඩිම සීලේ අධි සීලයක් වඩපත් වීම තමන්ගේ ඉඳුරංගේ ඇහ කන දිව නාසය කය මෙතන කියන්නේ සමහර තැන්වලදී සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉඳුරන් වශයෙන් සඳහන් කරනවා සද්ධා ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය පඤ්ඤේන්ද්‍රිය මෙතන සඳහන් කරන්නේ ඇහැ කන දිව නාසය කය මන කියන මේ ඉන්ද්‍රියන්. අන්නේ ඉන්ද්‍රියන් සංවර කිරීම පිළිබඳව ඇත්තටම යෝගාවචරයට ඒකට කියනවා ස්වච්ඡන්දයෙන් කරන්න පුළුවන් දෙයක්ද නැත්නම් හික්මවන්න පුළුවන් දෙයක්ද කොච්චර කල යුතුද කියන එක බොහොම මේ අනුන්ගේ මානසිකත්වයට බලපෑම සම්බන්ධයෙන් බොහෝම ප්‍රවේශමෙන් කරන්න ඕන. කෙනෙකුට තව කෙනෙකුට කොහොමඩක්වත් පටවන්න බෑ. මොකට වැඩි හික්මියන් හැදියන් කියලා හික්මන හැදුවා කියලා කියත හැකි කවුද කරන්නේ? නමුත් යෝගාවචරය ඒ විදිහට සහැල්ලුවට ඒක අරගෙන බෑ බලන්න ඕන පුළුවන් තරම් කටයුත්තක් කරනකොට මේ ඉඳුරන් দমনය කරගත්ත තරමට තමයි සතිය පිටවන්න පුළුවන්. මෙන්න මෙහෙමයි ඒකට ශාසනික වශයෙන් දීලා තියෙන උපමාවක් එහෙම නැත්නම් නිදර්ශනයක් වශයෙන් ගත්තොත් ඔය මහා ශිව කියලා හාමුදුර කෙනෙක් ඉඳලා තියෙනවා බුදු ජානනාතේ වැඩ ඉන කාලේ බොහොමත්ම උගතේ. ඉතින් ඒ ශාන්සේ දවස පුරාම මේ උගන්වනවා. භාෂා ශාස්ත්‍ර උගන්වනවා, පිනේ උගන්වනවා, ධර්ම උගන්වනවා විශාල පිරිස් පන්ති පන්ති වශයෙන් කරනවා. ඉතින් ඒ ස්වාමීන්ගේ ඉගෙනගත්ත ගෝලයක් පැත්තකට ගිහිල්ලා ඒ අධ්‍යාපන කටයුත්තේදී පැත්තල භාවනා කරලා බලනකොට එයාට මේ ඉගෙනගත්ත ධර්ම නිසා භාවනාවේ පහසුවක් පේන්න පටන් ගත්තා. අන්තිමට අවබෝධය ලැබුවට පස්සේ ගුරුවරයා කෙරේ විශාල ගෞරවයක් ඇති වුණා. ඊට පස්සේ හිතින් හිත පරීක්ෂා කරලා බලනකොට හිතුවා ගුරුවරයා මට වැඩි උංගක් ඉහළ වට්ටමකට දියුණු වෙච්ච කෙනෙක් කියලා. භාවනාවේ. අනේ බලනකොට තාම පුතඥයි. මට හරි සංවේගයක් පහළුණා හම්බෙලා ගිහලා ගුරුවරයා හම්බෙලා කිව්වා මම මේ පණිවිඩයක් කියන්න තියෙන දැන් ඉතින් මම කියන්නත් බෑනේ තමන්ගේම ගුරුන්නාන්සේනේ මේ භාවනා කරන්න කියන්න ඕනේ. ගිහිල්ලා කතා කරුවට පස්සේ ඉතින් මට වෙලා නැහැ. වැඩ කියලා ඊට පස්සේ මට ඔබ සාන්තිය හම්බෙලා පොඩ්ඩක් කතා කරන්න මට වෙලා නැහැ නම මේ දවස්වල මේ පන්ති 18ක්. ඉතින් ඒ නිසා මොනවා කරන්නත් වෙලා නැහැ. ඔබ හන්ද උදේම නැගිලා 10ට වළඳන්න ඉස්සලා නෑ ඒ වෙලාවටත් රාජ්‍ය නායකයෙක් එනවයි කියලා තියෙනවා. ඒක වෙලා දෙන්න බෑ. ඊපස්සේ පින්න පාත යනකොට සිවුරන් දින වෙලාවේ ඒ වෙලාවෙත් එක්කෙනෙක් එනවයි කියලා. දාහනේ වළඳපු ගමන් අත වේලෙන් ඉස්සලා ඒත් බෑ. ඊට පස්සේ හැන්දෑවේ ওই පන්ති දෙකක් අතර ඒත් බෑ. ඊට පස්සේ පන්ති ඉවර වෙලා අඟපත හොදාගත්තට පස්සේ ඒත් බෑ. එන ඇඳට ගියාට පස්සේ ඒත් බෑ. ඉතින් මට ගෝලයා හැම තැනකදීම බැලුවා මේ ආපු එකේ ස්වාමීන් වහන්සේගේ ගුරුවරයාගේ ඉඩක් ගන්න බෑ. ඊට පස්සේ පත්ක දෙල්ල වැඳලා කිව්වා මට ඉතින් කියන්න තියෙන මෙච්චර ඔබ වහන්සේට මැරෙන්නවත් වෙලාවක් නැහැ කියලා කියලා යන්නේ. දැන් ගුරුන්නාසේගේ ඔන්න අබ කාපු කාගේ මොලේ දනවා වගේ තේරෙන පටන් ගත්ත මේ හොඳ ගෝලෙක් ආවේ. මහින් වෙලාව ඉල්ලුවා වෙලාව දුන්නේ නැහැ. යනකොට කියලා ගියේ මොකද්ද? ඔබ වහන්සේ නම් මැරෙන්නවත් වෙලාවක් නැහැ කියලා. මේක කල්පනා වෙලා මේ සංසේ කල්පනා කරුවලු. දැන් මේ ඉන්න 500ම ගෝලියෝ එක්කෙනෙක්වත් මම නැනවට කැමති නැහැ. එක්කෙනෙක්වත් පන්ති නැති නැත කරනවට කැමති. ඒගොල්ලන්ට පුදුමාකාර ඕනකමක් තියෙනවා. හැබැයි දැන් මට මැරෙන්න වෙලාවක් නැහැ. වැඩ. ඒ එහෙමනම් මගේ සුභ සිද්ධිය, මගේ අර්ථ කුසලයේ මගේ අර්ථ සිද්ධිය කොහොමද කරන්න කියලා හිතුණාට පස්සේ තේරෙනවා බුදු අම්මේ මෙතන හිටියොත් නම් කවදාකවත් විවේකයක් ලැබෙන්නේ කවදාකවත් හුදේකලාවක් ලැබෙන්නේ මොකද මේ සෙනඟ ඔක්කොම මන් දිහා බලාගෙන උදේ පාන්දරම පහුවෙන්ද පාත්‍රය අතර ගත්ත කපුට කෑක් ගහලා ඉස්සෙල්ලා ගව් 120ක් යනකම් ගියාලු හිටපු පැත්තේ ගඳක්වත් වදින්න නැති වෙනකම් සද්දයක්වත් ඇහෙන්නේ නැත්නම් මොකද දැනගත්තා මේක මහා දඩයක් මේ අපි දැන් ඕගොල්ලෝ ගෙදර ගියහම මොකද වෙන්නේ කියලා හිතන්නකෝ අනේ සිඹ වැළඳගෙන යඳලා තේ එකක් හදලා දීලා ගෙට ගන්නෙ මොකටේ? අනේ එන්න භාවනා කරන්න කියලා වත්ක දැක්කලා එහෙම හරි ගැසලා දෙයිද? ඔය හිතන ඔය ඉන්න කට්ටිය. කවදාකවත් නැහැ. මේ ආම්දොණ්ඩේ අනිත් පැත්ත යාම්රෝ ඉන්න තැනමත් එපා වුණා. තව 120ක් ගියාට පස්සේ හම්බුණාලු ඔය දැන් අපේ Nissan වනේ තියෙන සාමාන්‍ය සංඛ්‍යා 39ක් විතර සංඛ්‍යා 39ක් භාවනා කරන භාවනා මධ්‍යස්ථාන. මේ chance දැනගත්තලු දැන් මේ කාලේදී SMS ඇත්තෙත් නැහැ ටෙලිෆෝන් උත් නැහැ මොකුත් නැහැ අල්ලන්න බෑනේ ඇඩ්‍රස් නැහැ කියලා එකක් තියෙන්නේ. දැන් ආම්සරගේ ඇඩ්‍රස් නැහැ. අතින් ගිහිල්ලා ලොකු ආම්සරණ කතා කරලා කිව්වලු අනේ සාංශ මම පුදුමාකාර අමාරුකෙ මෙතෙන් ආවේ. හරි සන්තෝෂයි ඔබ හන්සලා පුත්කලික විවේකීව භාවනා කරනවා. මට කමටහනක් දෙන්නේ කියලා. ලොකු ආම්සරණ මේ බලනකොටම දැනගත්තලු මෙයා පප්පා. මෙයා මේ උගතා. උගත් පිස්සු. උගත් මාන්නේ කද්දාවත් භාවනා හරියන්නේ නැහැ. ඊට පස්සේ කෝලු නම දැන් මෙහෙමයි මම දැන් මේ වයසයිනව මට ඒක දැන් කරගන්න විදියක් නෑ මම දෙවෙනි වහාමුදුරන්ට වැඩ කොම කියලා තියෙන්නේ ඒ කරද හිත නරක කරගන්න එපා කියලා දෙවෙනි ආමුදුර ගාඩ කියලා කමඩහනක් ගන්න භාවනා කරන්න ඉතින් මේ ආමුදුර ඊට ඉතින් වෙන්න පුළුවන් නේ දෙවෙනි ආමුදුර ගාඩ කරපස්ස උඩමින් බලකේවා ලොකු ආමුදුර මෙතෙන් එව්වේ මට අං තියෙනවා ඇති පොඩ්ඩක් කතා කරලා බලනකොට දැක්කලු දැන් එන අන් තියෙන ගොනේ ඊට පස්සේ ගොළු දැන් මට එවලා එවලා දැන් මටත් එපා වෙලා තියෙන මං තුන්වෙනි ආමරු කාට තමයි යවන්නේ ඒ නිසා පුළුවන් නම් තුන්වෙනි ආමරු කාට යන්නේ කියලා. තුන්වෙනි ආමරු කාට පස්සේ දැන් 1 2 යනකොට ඉතින් ආමරු දන්නවා මේ අතපල්ලෙන් වැටෙන්නේ කියලා තුනක් කිව්වලු හතරවෙනි එක නගාවට යන්නේ. අන්තිමට ගිහලා 30 වෙනි ආමරු ගාවට 30 වෙනි ආමරු ගැන අවුරුදු 7ක තාමනීර නමක්. මේ ආමරුන්ට හරිම සංවේගයි දැන්. කියන්නේ කමට හනක් දෙන්න කෙනෙක් නැහැ. භාවනාවක් කමටහන් සුද්ධ කරන්න කවුරක්වත් නැහැ. ඒ නිසා වෙන කරන්න දෙයක්වත් නැහැ. ගිහිල්ලා හත් අවුරුදු සාමණේර ගාව ඉඳගෙන කිව්වලු. අනේ කල්යාණ මිත්‍රන් වහන්සේ මට අනුකම්පා කරන්න කියලා. මේ උඩ බල්ලකලු මගේ අත්තා වාගේ මං කියන දේ වහනෝයි කවදාකවත් ඕක වෙන්නේ නැහැ කිව්වා. මං කියන දේ අහන්න එපා. ඇඬුවලු ඊට පස්සේ. උක්කු ටිකෙන් වාඩිලා අඬලා කිව්වලු කල්යාණ මිත්‍රන් වහන්සේ මට අනුකම්පා කරන්න. මට මේ සංවේගයක් පහළ වෙලා ඉන්නේ. එතනම තිබුණලු මඩ වගුරා. ඔබ වහන්සේ කිව්වොත් මම අහනද කියන්නේ අහනද මේ මණ්ඩවතුරට බහපන් කියලා මම බහිනවා සාංශ මට ඒ තරම්ම සංවේගයක් ඇති වෙලා තියෙන්නේ. ඇයි මට මේ මං මගේ මේ හැකියාවල් මට විරුද්ධව හිටලා තියෙන්නේ. මට කිව්වොත් මම මණ්ඩවලට බහිනවා. ඊට අර පොඩි ආනකල හොඳයි බහින්නේ කිව්වා. පස්සේ අර හමුදුරෝ කරවටක් යනකම් ඉනවටක් යනකම් අර මඩ වගුරේ බහැලා තියෙනවා. එතකොට ආ දැන් ගොඩ එන්නේ කිව්වා. ගොඩින් ඇවිල්ලා කියවලු වාඩි වෙන්න මම දැන් කමටහනක් දෙනවා. දින උත්තරේ හැටියට මම අල්ලන්නම් කතාව කියලෙවල මේ ආමුදෝකවරු මස්තද්දෙක් තලගොයේ පැතිලවගෙන යනවා. තලගොයි මස් තමයි හොඳම මත. ඒක කියනවා අත කපලා තලගොය ඇතිලා බැන්දොත් අතට ඒ මත එහෙම අල්ලනවලු. ඒ තරම්ම මේ තලගොයි මත හරිම රස මත උලක්. ඉතින් මේ යනකොට තලගොය කුඹහකට රිංගනවා. ඉතින් මේ වැද්දා අර උඹහාට ගිය තලගොය අල්ලගන්නේ කොහොමද කියලා දැන් මේ පුංචි හත් අවුරුදු සාමණේර අහනවා මේ මේ ප්‍රොෆෙසර්ගෙන්. එහෙම නැත්නම් මහාචාර්යගෙන්. මහාචාර්ය දැනුම තියෙන නිසා කිව්වලු මේ තල හුඹහේ කටවල් ගොඩක් වෙනවා. හුඹස් කටවල් ඔක්කොම වහනවා. පහසු එක පොළොවට කිට්ටු කටක් තියාගෙන අනිත ඔක්කොම හිර කරලා අර පහසු කටෙන් තුම් පිමිනවයි කිව්වා. දුම්බිම්බ පහම ඇතුලේ ඉන්න තලගොයාට යන්න තැනක් නැහනේ. දඟලලා දඟලලා ඒ කටෙම තමයි එළියට එන්නේ. ඒකට කැමැත්තක් කරගන්න පුළුවන් කියලා. ආයෙත් පස්සේ ගලෝ තමුන්නාත් දැන් වාඩි වුණාට පස්සේ තමුන්නාත්ගේ හැඩෙත් හුඹහක් වගේ. ඕකේ ඇහැ කියලා එක හිලක් තියෙනවා. කන කියලා තව හිලක් තියෙනවා. නාසය කියලා තව හිලක් තියෙනවා. දිව කියලා තව හිලක් තියෙනවා. කය කියලා හිලක් තියෙනවා. හිල් පහ වහන්නකෝ. වාඩි වෙලා ඇස් දෙක වහගන්න. ශබ්ද නැත්නම් යන්න. ගඳ බලන්න එපා. රස බලන්න එපා. කය හසුරවන්න එපා. දුම් ගහනද මෙනෙහි කරන්න මම දැන් ඉඳගෙන ඉන්නවා ඉඳිනවා ඉඳිනවා ඉඳිනවා. ඒක මොකද වෙන්න බලන්න කලත් අලගොයාට. මෙන්න මේක නටන්න පටන් ගන්නවා. ඔය ඔක්කොටම දැන් වෙලා තියෙන එක තමයි. භාවනා කරලා පටන් ගත්තා පස්සේ වෙනදා ඉඳගෙන ඉන්න ආසනෙවත් දැන් ඉඳගෙන ඉන්න බෑ. ඇවිදිනකොට මේ අර මේ කලන්ත වෙලා නටන්න පටන් ගන්නවා. ඉඳගෙන ඉනකොට පොල් මල අතර ගත්ත කපුවා වගේ ඕරණ වෙන වෙන්න පටන් ගන්නවා. කකියන වැස්ස වහිනා වගේ තේරෙනවා. අවුව පහයනා වගේ තේරෙනවා. එහෙන් දඟලනවා මෙහෙන් තලගොය නටනවා දැන්. ඉතින් ඒකෝට මේගොල්ලෝ නැගිටලා යනවා. ඒ කියන්නේ ඇද්ද කරලා දෙනවා. ඒතකොට තලගොය එතනින් යනවා. එහෙම නැත්තම් වෙන මොන හරි කරනවා. පුළුවන්ද හුඹහක් වගේ ඉඳගෙන ඇහෙන් එන සංඥාවල් නැති කරගන්න ඇස් දෙක වහන්න කියලා කියනවා. කනෙන් එන සංඥාවක් නැති කරන සද්ද නැත්ැනකට යන්නේ කියනවා. නැත්තම් Tamanට ආමන්ත්‍රණ නැත්ැනකට යන්නේ කියනවා. නාසයෙන් ගඳ සෝදාවට බලන්න එපා. දිවෙන් එන රස බලන්න එපා. කය හසුරවන්න එපා. මේක ඉඳිනවා කියලා මෙනෙහි කරනවා වගේ තමයි ධූම කරන්නේ වගේ තමයි ඔය මෙනෙහි කිරීම කරන්න පටන් ගන්න බෑන කොච්චර අපහසුවටපත් වෙනවද කියලා. හරියට ඉබ්බ කට්ට ඇතුලට ගියා වගේ. මෙන්න මේක තමයි ඉන්ද්‍රිය দমনය කියලා කියන්නේ. අන්නේ තියේදී මේ ඔක්කොම ඇතුලේ ඉඳගෙන ඉන්නත් බෑ ඒ වෙලාවේ මොනවාවත් හරි වෙහෙසයි. හරිම දරතයක්, හරිම පරිලාහයක් එන්න පටන් ගන්නවා. අන්න එහෙම තියේදී මේ භාවනාව නිසා, දුම් ගහන නිසා තලගොයට වෙච්ච වැඩක්. නිකන් හිටියනම් තලගොයට කලබලෙ එන්නේ නැහැ. මේ ජීවිතේ තව චිත්තක්ෂණයක් මේක ඉන්න පුළුවන්ද? එතකොට තලගොය අහුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ උපමාව අපේ අඟත් ඉඳගත්තට පස්සේ උඹහක් වගේ. මේ හිල් ගොඩක් මේකේ තියෙනවා. ඒකෙන් ගනුදෙනු වෙනවා රූප පේනවා සද්ද ඇහෙනවා ගඳ රස පහත විඳිනවා එතකොට අපිට කොයි හිත හිත කියන තලගොය දැන් ඉන්නේ ඇහේද කනේද නාසයේද දිවේද කයේද මනසේද කියලා එක්කෙනෙකුට ඔක්ක කියන්න පුළුවන් අපි හිතන්නේ අපි කානිවල් එකට ගිහිල්ලා ඉන්නවා කියලා. ඒකේ රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, පහස තියෙනවා. දැන් ඊගාව චිත්තක්ෂණය මගේ හිත කොයි එකට යයිද කියලා කාටද කියන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ ඉන්නේ. එකෙක් ගාවත්, එකියක් ගාවත් න්‍යාය පත්‍රයක් නැහැ. තලගහ කොයි ඉලෙන් එළියට පණිද කියන්න බෑ. ආන් එවැනි තත්වයකදී මේ හිල් ටික වහගෙන මේ සතිය පිහිටුවගෙන වර්තමානයේ හිත පිහිටවන හිටියොත් ඔන්න පේන්න පටන් ගන්නවා ඇතුලේ ඉන්නේ මොන වගේ මුර්ගයේද්ද කියලා. ඒ මුර්ගයාගෙන් හොඳට අහගන්න. භාවනාවට සාධාරකයක් හම්බෙයිද? ඒ මුර්ගයා කවදා හරි කියාවිද අනේ හරි සෝක් කාලයකට පස්සේ ඔයා භාවනකට මාත් එන්නම්කෝ ඇත්ත එක භාවනා කරන්න කියලා. එයිද ඔය ඇතුලේ ඉන්න තලගෝයා අපිට උදව් කරන්නේ. අපේ හිත හැම වෙලාවෙම තලගෝයාගේ පැත්ත නෙගන්නේ. භාවනා කරන ආධුනිකයාගේ හිත හැම වෙලාවෙම තලගොයා පැත්ත ගන්න. නමුත් මේ මේ තලගොයාට මේ ඇතුළට දාලා දුම් ගන්න වැඩිය තමයි සතිපට්ඨානය කියන්නේ. ඒකට තලගොයා කලබල වෙනවා නම් භාවනා හරි. මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන්. කලබල වෙච්ච ගමන් දුවගෙන යන්න පටන් ගත්තා. කලබල වෙච්ච ගමන් ඇස් දෙක අරින්න පටන් ගන්නවා, කය නලවන්න පටන් ගන්නවා, අරක මේක කරන්න පටන් ගත්තයි කිව්වොත් තලගොයා අල්ලන්න බෑ. ඉතින් ඒක නිසා මේ ඉන්ද්‍රිය සම ඉන්ද්‍රිය සංවරය නැත්තම් ඉන්ද්‍රිය দমনය ගැන කියනකොට සරුවචනංශේ සඳහන් කරනවා චක්කුණා රූපන් දිස්වා නේව නිමිත්තක් ගායෝති නව්‍යංජනක් ගායෝති යත්වාදි කරන මේතං අසංගතං විහරන්තං uppajjati පාපකා කුසල ධම්ම තත්ත සංවරාය ආපජ්ජති රක්කති සක්වින්ද්‍රියං චක්කුන්ද්‍රියේ සංවරං ආපජ්ජති ඒක හරි ලේසි එහෙම නැත්නම් ඒක ගැළපෙන්නේ ගොඩක් වෙලාවට අපි සක්මනේ සක්මන් කරන වෙලාවක් අරගන්න එතකොට අපි දන්නවා හිත පවත්වන්න ඕනේ කොහෙද කියලා. ඊට සැක හැරලා දැනගත්තයි කියලා හිතමු අපි සක්මන් කරනකොට හුඟක් වෙලාට පතුලේ පොළවේ හැප්පෙන එක අපි හිත තියාගෙන ඉන්නේ. ඒක තමයි කමටහන් දෙනවා කියන්නේ. ඉතින් එහෙම කරගෙන ඉන්නකොට මේක හරි ගියයි කියලා හිතමු. හැම කෙනාටම හැම වෙලාවෙම හරියන්නේ නැහැ. අපි අන යන වෙලාවේ මේ වම, මේ දකුණ, මේ වම, මේ දකුණ කියලා හරි ගියයි කියලා. එතකොට මේ යෝගාවචර දන්නවා මගේ සතිය දැන් මේ වමේ තියෙන දකුණ නෙවෙයි. සද්දක නෙවෙයි. වේදනාවක නෙවෙයි හිතවිල්ලක නෙවෙයි. ඔන්න දකුණට ගියා. වමේ නෙවෙයි. තබ්දයක් නෙවෙයි. වේදනාවක් නෙවෙයි. හිතවිල්ලක් නෙවෙයි. යට හරි පිරිසුදුකමක් එනවා. එහෙම නැත්නම් මේ සපේලා උත්තර දෙන්න පුළුවන් ගතියක් එනවා. හරියට ප්‍රත්‍යක්ෂණය කරලා ප්‍රතිවේක්ෂා කරන්න ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඉතින් එහෙම ඉන්න යෝගාවචරයේ අපි හිතමු සක්මන කෙලවරට ගියාට පස්සේ අර පයේ තිබුණ හිත ඇහැට පැන්නයි කියලා. එතකොට අපි මොනවා හරි දැක්කා. එහෙම නැත්නම් සතෙක් මලක් ගහක් යන කෙනෙක් දැක්කා. දකින්නකොටම මේ යෝගාවචරයට ඇසුවිරු ඥාන තියෙනවා නම් එයාට තේරෙන්න ඕනේ මේ පයේ හිත තියෙන තාක්කල් සතියේ නැත්නම් පයේ සතියේ තියෙන තාක්කල් කෙලෙස් නැහැ. දැන් මේ රූපෙට පැනපු ගමන් නූපන්න කුසල් රාශියක් පටන් ගන්න දොර ඇරුණා. දැන් ඒ වගේ වෙලාවකදී යෝගාවචරය හිතලා ගත්ත රූපෙකුත් නෙවෙයි. දැන් ඇහි ඕනකම තියෙන්නෙම හිතේ ඕනකම තියෙන්නෙම පයේ දේවල් බලනවට වැඩිය අර බලන රූපේ විවිධ ක්‍රම වලින් සාධාරණීකරණලා කියනවා. නිසන් වන්ට આવත් විතර ඉලව් බේනේ ඒ නිසා ඉලව් වැල්ලුවර කමන්නේ ගෙදර ගියාට ඉලව් බලන්නත් නැහනේ ඒ නිසා මේ විශේෂ සතෙක් මං ඔන්න ශ්‍රීලව් දිහා බලන්නේ නැත්නම් නිසන් වනේ විතරයි මේ කැලේ තියෙන්නේ අනී කොච්චර වටනවාද කැලේ බලනවා එහෙනම් සමනලු බලනවා නැත්නම් මල් බලනවා. ඉතින් බලනකොට යෝගාවචරයට තේරෙන්නේ නැහැ මේ සතෙක් බැලුවයි කියලා. අසාධාරණයක් පවක් මේක නරක දෙයක් නෙවෙයිනේ. නමුත් මේ යෝගාවචරයට කල්පනා වුණොත් මේ නික්ලේශී චිත්ත වීදියක තිබුණ හිත නැත්නම් පයේ තිබුණ හිත දැන් මේ පිටපැන්නාට පස්සේ ඒක සාධාරණීකරණය කරන්න අපේ හිත කොච්චර උඩ ගෙඩි දෙනවද කියලා බලලා එයාට පුළුවන් නම් මේ බුදුහාමුදුරුගේ විදියට මේ නූපන්න කුසල් නොයිපද වීම පිණිස මේ එළියට පැනපෙ හිතේ ව්‍යංජන අන ව්‍යංජන බලන්න එපා. අංග ප්‍රත්‍යංග බලන්න එපා. බැලුවොත් පේන රූපේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන ව්‍යංජන බැලුවොත් නූපන්න කුසල් රාශියක් උපදින්න පුළුවන් නිසා මම ඒ දකින රූපෙහි අස්තර විතර හොයන්න යන්න එපා. අලගී මුලගී දේවල් බලන්න යන්න එපා. අංග ප්‍රත්‍යංග බලන්න යන්නේ නැතුව හැකි ඉක්මනින් නැවතත් পায়ට හිත ගන්න පුළුවන් නම් එතකොට යෝගාවචරය ඉන්ද්‍රිය සංවරය හරහා නූපන්න කුසල් රාශියක් ඉපදවීමේ ක්‍රමය තේරුම් ගත්තයි කියලා හිතන්නකෝ. ඉපදෙන්න ඉඩ තියෙන කෙලෙස් නොයිපදවන தත්වයකට මේ මගේ සතිය ප්‍රයෝජන ගත්තා. පයේ හැපීම ප්‍රයෝජන ගත්තා. හිත පිට ගිය බවක් දැනගෙන අපමිතෙන් ගන්න පුළුවන් තැනට ආවනම් මේ සතර සම්‍යක් ප්‍රදන් විදිහේ පළවෙනි එක තමයි මේ. අනුප්පන්නානම් පාපකාණං අකුසලාණං ධම්මාන නෝපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාති පදාති මේ නෝපන්න අකුසල් නොයිපදවීම පිණිස මම කැමැත්තක් ඇති කරගන්නවා මම පය සරණ යනවා. රූපේ සරණ යන්නේ නැහැ. වායමති අර අරුම කරන හිත යන්න හදන්නේ රූපේ බලන්න. කමන්නේ. ඒක මම දැනගෙන මම පයට හිත ගන්න උත් අහිංසක උත්සාහයක් ගන්න. විරියන් ආරබති. කොච්චර හිත පළච්චාවේ මට කමන්නේ. මම යණ යන තැන ඉඳලා අප පයට ගන්න උත්සාහ කරනවා කියලා මේක සාර්ථක වෙච්ච දවසේ රට ජය කෙහෙලි නංවන්න පුළුවන් වහසි බස් දොඩන්න පුළුවන් කොච්චර රූප තිබුණත් රූප ඇවිල්ලා මට කොච්චර යෝජනා කරත් මම එකක්වත් අනුමත කරන්නේ මම අර පයේම හිත තබා ගැනීමට නැවත නැවතත් උත්සාහ කරනවා කිව්වහම ඕකට කියනවා ඉන්දිය සංවරය කියලා. ඔය ටිකද අපි දරුවන්ට උගන්වන්නේ අපේ දරුවන්ට හෝ ඉස්කෝලේ ගියාම ওই ටිකද උගන්වන්නේ. ඉතින් දරුවෝ දෙමාපියන්ට වෛර කරනවා කියන එක අහන්න දෙයක් තියනවාද? අපි කියන්න හදන පුළුවන් තරම් රූප වලට ගෙදර 3D ටෙලිවිෂන් ගෙනල්ලා පෙන්නනවා කලර්ඩ් පෙන්නනවා ඒකල කියනවා අල්ලපු ගෙදරට වැඩිය බලපන් පුතේ අපේ එක ලොකු නැද්ද කියලා පොන්න ලෝකේ තියෙන ඔක්කොම රූප වාහිනී ගෙනල්ලා ගෙදර දාන මේ හරියට හම්බ කරලා ඕවර් ටයිම් කරලා අමුඩේ තද කරගෙන හම්බ කරලා ගෙනත් දාන දේවල් ගෙවල් වල. ඊට පස්සේ ඔක්කොම සද්දි ඩොල්බි සද්දද ස්ටීරියෝද කන් දෙකට දාන දේවල්ද බටහිර සංගීතෙද ඉන්දියානු දර්ශන උත්තර ಭಾರತೀಯ සංගීතයද දක්ෂිණ ಭಾರತೀය සංගීතද දේශීය සිංහල මේ සිංහල ගිනන ඔක්කොම ගෙනත් දාලා කියනවා අපේ දරුවෝ හරි පොහසත් කියලා. පිනවන් දසවන් ඇසුවන්ගේ සොඳින්තං ගීත සිංහල දේශේ කියලා දේශීය සංගීතය කියනවා. අයියෝ අරවට වඩා හොඳයි කිය. කොයි එක කෙරුවත් ළමයි පොඩි ගානාතයිනේ. ඊට පස්සේ ගඳ රස පහස. අපි මේවා ළමයින්ට දුන්නාට පස්සේ උණ්ඩත් නැහනේ. මහය කාලයට ලිමිට් නැත්නම් පොඩි උන්ට ලිමිට් තියෙයි. ඉතින් මෙහෙව් ලෝකෙක භාවනා කරන්න ආවට පස්සේ ඇහුනොත් එහෙම ඉන්දිය සංවරයයි හොඳ එක කියලා. බඩේලිය යනවනේ. heart attack වැඩි වෙනවනේ. giddiness එනවනේ. නිින්ද යන්නේ එතකොට මං කියනවා TNT පෙත්ත තියාගන්න කියලා දිවයට. මොකද නැත්තම් heart attack වෙන එක පහට giddiness එන්න පටන් අර ගන්නවා. යකෝ සාක්කෙ මෙච්චර කල් අපි අපිට අපේ දරුවෝ දෙමාපිය මොනවද උගන්වන්නේ? අපි දරුවන්ට දෙන්නේ මොකද? ඒතර අමාමෑණී බුදු පියාණන් වහන්සේ අපිට මේ මොනවද කියන්නේ? අපි මේකටද බුද්ධ ධර්ම කියලා අපි ඉගෙන ගත්තේ. නැත්නම් බුද්ධ ධර්ම තුළ මෙහෙම ධර්මයක් තියෙන බව අපි දන්නවද? ඒ වගේ මේක කරා හැක්කක්. ඒක කරලම තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා හිත භාවනා කරනකොට පිට යනවා. ඒක පිළිබඳව චෝදනා කරන එක නෙවෙයි මේ කියන්නේ. චෝදනා කෙරුවට පස්සේ ඒකේ ව්‍යංජන අනුව්‍යංජන බලන්නේ නැතුව අංග ප්‍රත්‍යංග බලන්නේ නැතුව චෝදනා පත්‍ර හදන වෙනුවට මට මගේ ගෝචරජ්‍යත්ව භූමියට එන්න පුළුවන්ද මට නික්ලිෂිතන්ට එන්න පුළුවන්ද කියලා බලලා කවදා හරි හිතනද යෝගාවචරයකට රිට්‍රීට් අටක් කරලා හරි කමන්නේ කොහේ නන්නත්තාරුණත් මට ඕනේ විවේක ස්ථානයක් තියෙනවා නික්ලිෂිතනක් තියෙනවා නිර්මල තැනක් තියෙනවා මට ඒකට ගන්න පුළුවන්කම දැනුණා නම් අන්න ඒකට කියනවා අපි ඉන්දිය සංවරය කියලා. ඒක පුත්‍රජානන්තය කියනවා අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තුම මම ශෝක නොකරන රජස් නැති ඛේමයට මං එනවා හිත. අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තුම කොච්චර දෝ ශෝක කරන දැන් බාහිර අරමුණ තියෙනවා. කොච්චර දෝ රජස් දනවන අරමුණ තියෙනවා. ඛේම භූමිය වෙනකොට කාන්තාරේ තියෙනවා. බුද්ධ ඥානසේ කියනවා මම ඔබලට අශෝක තනක් වල දීලා තියෙනවා. රජස් නැති තනක් හොයලා දීලා තිනවා ക്ഷേමයක් හොයලා තිනවා කරදර වෙනකොට අර අශෝක වූ විරජ වූ ക്ഷേම ස්ථානෙට එන්න කවුද බාධා කරන්නේ කාටවත් බාධා කරන්න බෑ අන්නේක සමන්ගේ මානවයිති වාසිකම කරගත්තොත් নানা ආකාර රූප පේනවා පාර මෙතෙල්ල කොළඹට යන්න බලන්න කී දෙනෙක් ගෑනු රෙද්ද උස්සගෙන ඉන්නවද කියලා ඇඩ්වර්ටයිස්මන්ට් වල අනේ සුළු සුළුකක් ඇවිල්ලා සේරම කඩලා යනවනේ අර රෙද්දත් ගලවලා යනවනේ. ඒත් හොඳයි. නමුත් එව්ව තිබ්බයි කියලා කොළඹ නොගියන් පුළුවන්ද? ඒ වගේම নানা ආකාර සංගීත මේ චූම්පාන් එකත් සංගීතයක් දාගෙන විදිහ. අර පරණ සින්දුවක් යනවා මේ මොකක්ද ඒ සින්දුව මට මතක නැහැ මට ඒ දවස්වල හරි හොඳ ඒ සින්දුවත් මතකයි. ඒ ටියුන් එක තමයි ඔය පාන් විකුණන්නේ චූන් දාගෙන. භාවනා මධ්‍යස්ථාන කිසිම තැනක නැහැ. භාවනා කරන්න ගියාම ඒ සංගීතය ඇහෙනවා. එදිරින් ගියාම පිටරටකට ගියොත් එimhe අයිස්ක්‍රීම් විකුණනවා. ඒ සංගීතය. ඒගොල්ල නිකන් දෙන්නේ. චන්ද්‍රා නිරය යාමි ආවා. ඕන්න ඔය සින්දුවේ ටියුන් එක යනවා. ඒ දවස්වල තිබුණා. ඒ දවස්වල තිබුණා ඔය පත්‍රයේ මේ ඉරිදා පත්‍රයේ දිවයිනේ දිවයිනේ මට මන් තිබුණේකේ විනෝද සමේ නෑ. නරලෝල් මං කියලා. අනගිරත්තල හැබැයි ඒකේ තියෙනවා චන්ද්‍රානි රෑයාමි ආවා ඔළුවේ හිටන් රෙද්ද පොරවා. උඹ ආපු එක වාතනාවන් පාරේ ලයිට් ටික නිවේවා කියලා ওই සින්දුවට සින්දුවක් හදලා ඒ සින්දුව මතක් වෙනම මේ චූම්පන් යනකොට මට. ඒ පාන් විගුණන්නේ අපිට සංගීතේ නිකන් දෙනවා ඒගොල්ලෝ. ගඳ සුවඳ රස පහස කයට පහස මේ සීරම තිබුණත් එවෙන්තර වෙලා ඉන්න විදියක් ඇත්තේ නැහැ. බුදුරජාන් වහන්සේ නම් සම්මියසු රාමයේ සුබ කියන මාලිකාවලින් අයින් වෙලා කැලේකට ගිහලා මේක උත්සාහ කරා. නමුත් උන්වහන්සේ අපිට අද කියලා දෙනවා මේ සතියෙන් හොඳට වැඩ කරන යනවනම් මේ নানা ආකාර දහපතුරා වෙන જાති ගොඩක් තිබුණට යම් ප්‍රමාණයකට එවුව මොන යෝජනාවකෙනවත් ඔළුව බේරගෙන අශෝක වූ විරජ වූ ඛේමස්ථානෙට එන්න පුළුවන් නම් ඒකට අපි කියනවා ඉන්දිය සංවරය කියලා. අන්නේ ඉන්දිය සංවරය දන්න කෙනෙක් ඉන්නවනම් එයා අපායට ගියත් දිව්‍ය ලෝකෙට ගියත් මේ පේන දේවල් වලින් නටන්න නැතුව Tamange ඉරියව්ව සතිය පිහිටන මධ්‍යස්ථානයක් කරගෙන ඉරියව්වට හිත ගන්න එකට අපි කියනවා ඉබ්බෙක් කලබල වෙච්ච වෙලාවක අඳු ටික ඇතුලට ගත්තා වගේ මනෝවිතක්ක කොච්චර දෝ අපි සරුංගල් අරින්න හැදුවට නන්නත්තර වෙන්න ගියාට පුළු පුළුවන් වෙලාවේ මේ ඉන්දිය සංවරයට කරන පටන් අරගත්තොත් අපිට තේරෙන්න පටන් ගන්න අරගන්නේ සංසාර කොච්චර දෝ කාලයක් අපි බණ භාවනා කරන්න ඇති බණත් අහන්න ඇති බුදුමුත් දකින්න ඇති නමුත් මේ ඉන්දිය සංවරය කියන එක මවිෂින්ම මට කල යුත්තක් මිස කාටවත් අයිලයකට අපිට උදව් කරන්න බෑ ඒ ඉන්දිය සංවරය ඇති කරන මේ බාල වයස්කාරයට ලේසි මධ්‍යම වයස්කාරයට ලේසි නාකින්ට ලේසි කියලා එහෙම එක්කුත් නැහැ එහෙම එක්කුත් නැහැ ඕනම කෙනෙකුට එකම අභියෝගයක් ඒ නිසා මේවා එද්දිමත් ඒ කියන්නේ බාධක කරදර ඇවිල්ලා හිරිහැර කරද්දිමත් Tamange සතියට ආරසා කරගෙන මේ ඉන්දිය සංවරය ඇති කරන පටන් අරගත්තොත් මම කියනවා අද ලෝකේ ඕනම තැනකට යන්න පුළුවන් ඕනම උසස් ඕනම දක්ෂතාවයක් ලබන්න පුළුවන්. ඉන්දිය සංවරයෙන් තොරව ලබන මොන දේ ලැබුණත් ඒක දාශ භාවයක් බවට පත් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ ඉන්ද්‍රිය ආකල්ප බුදු වෙන්න ඉස්සරලා දැකලා කිසා ගෞතමී කීවේ නිබ්බුතානූන සාමාතා නිබ්බුතානූන සාපිතා නිබ්බුතානූන සානාරි යස්සයන් ඊදිසෝපති මෙන්න මේනි උත්තමයේ ගිරේ අම්මා කොච්චර සැනසෙනවද මෙවට උත්තමයකට පීතු පියා වෙච්ච කෙනා කොච්චර සැනසෙනවද මෙවැනි උත්තමයෙකුගේ බහරියාව කොච්චර සැනවැද්ද යනකොට තියෙන ඉන්ද්‍රිය සංවරේදී බුදු වෙලා නෙමෙයි මේ තාම ඒක සනසන සුළුයි ඒ නිසා අපි භාවනා කරන වෙලාවේදී පුළුවන් තරම් අර කුම්බෝ වංගානි කියන විදිහට නැත්තම් ඉබ්බෙක් රකින්න වගේ රකින්න පටන් අරගත්තොත් අපි මාන්නෙමයි අපිට යුක් කරන්න දෙන්නේ. තෘෂ්ණාවමයි අපිට කරන්න දෙන්නේ. අපේ තියෙන සක්කාය දිට්ඨිය කරන්න දෙන්නේ. වෙනත කරන්න බැරි වෙන බාධාවක් පේන්නේ නැහැ. මේ හම්බෙලා තියෙන දවස් ටිකේ බලමු. ඊහතාමත්ම නිහතමානීව, ඊතාමත්ම අහිංසකව මේ අඬුපණ්ඩයක් නැතුව පුළුවන් තරම් බයපක්ෂව අවිරුද්ධව මේ කටයුත්ත කරන්න මොකද ඒක සුද්ධියක් ඒක විසුද්ධියක් ඒක බුදුසසුනේ සඳහන් කරලා තියෙන පාරිශුද්ධියක් කියලා. ඉතින් අපි වගේ පිරිසකටත් ඒක කරන්න බැන්නම් කවුද ඉන්නේ ලෝකේ? අපි ඒකට ගිවිසගත්ත පිරිසක් ඒ නිසා සියලු දෙනාට මේ ධර්ම දේශනාවත් එවැනි තමන්ගේ පරිතද කර ගැනීමට ඉඳුරන් দমনය කර ගැනීමට ප්‍රතිමොක්ෂ සීලයත් එක්කම ඉදිරි ගමන පිණිස ශක්තියක් ධෛර්යයක් බලයක් පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාටම ඒ සැනසීම උදා වේවා විසුද්ධිය උදා වේවා කියලා ප්‍රාර්ථනා